ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. හරි. අවසරයි ස්වාමින් වහන්සේ අපිට අද ප්‍රශ්න 9ක් ලැබිලා තියෙනවා ලිඛිත ප්‍රශ්න. හොඳයි. හැම එකම වගේ භාවනාව භාවනා අත්දැකීම් වලට සම්බන්ධ ඒවා. ඉතින් ඒවා සභාගත කිරීමට ඔබ වහන්සේගෙන් මම අවසර ඉල්ලනවා. ගරුතර ස්වාමින් වහන්ස ඇස් වසාගෙන භාවනාවේ යෙදෙන විට ශරීරයේ වේගවත් බවක් දැනේ. කැරකිලි ස්වභාවයක් ඇතිවේ. මෙය සාමාන්‍ය දෙයක් දැයි පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය අවබෝධයට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් කාගෙද කියලා දැනගන්න පුළුවන් නම් හොඳයි. මේ මොකද කියන්නේ ඔහොම ප්‍රශ්නයක් තියෙනවා ටිකක් එහාට. ඒ කියන්නේ කාලයක් තිස්සේ භාවනා කරනකොට නම් එහෙම වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි S2 පියාගත්තාම සමහරලාවට පොඩක් ඒකෙන් මේ විශේෂයෙන්ම සමාධි පැත්තට යන නැඹුරුවක් තියෙනවා. ඒ වගේමයි වීරියත් වැඩි වෙන පැත්තක් තියෙනවා. ඒකෙදි ටිකක් ඉතින් එක පාටම හැබැයි ආරම්භක යෝගාවචර මට්ටමේදී නම් ඇස් අරගෙන යන්න අමාරුයි. මොකද එතෙන්දී සම්පූර්ණයෙන්ම අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා ඇහැ අරගෙන ඉන්නකොට. ඒ නිසා සාමාන්‍යයෙන් අපි ආධුනික මට්ටමේදී නම් අනිවාර්යයෙන්ම ඇහැ පියාගෙන තමයි මේ පටන් ගන්න තියෙන්නේ. මට දැනගන්න පුළුවන් ද කාගෙද කියලා ප්‍රශ්නේ. ඔව්. මේ සුරංග පොඩ්ඩක් මේ මයික් එක දෙන්නකෝ. ඔව්. අර කෙලවරේ පිටිපස්සේ. මේ කොච්චර කල් විතර භාවනා කරනවද? ආ ගොඩක් වැඩි කාලයක් නෑ ස්වාමින් වහන්සේ. ඒ කියන්නේ අවුරුද්දක් විතර? මාස 6ක් මාස 6ක් විතර. ඒ කියන්නේ මුල්ම දවස්වල ඇස් වහගෙනද භාවනා කරේ? එහෙමත් සමාධි භාවනා කරා. ඔව්. ඒක එහෙම කරද්දි තමයි මට එහෙම දැනෙන්නේ. හොඳයි. ඒ කියන්නේ ඇස් වහගෙන භාවනා කරනකොට මොකද කැරකෙනවද? එහෙම කැර ඇඟ හරි මේ වේගයක් බවක් දැනෙනවා, කැරකිල්ලක් වගේ දැනෙනවා. ඒ කියන්නේ මේ Tamanට නිකන් ඇඟටම දැනෙනවද? මෙහෙම නිකන් මුළු කඳම සම්පූර්ණයෙන්ම මෙහෙම නිකන් භ්‍රමණය වෙනවා වගේ දැනෙනවද? නැත්නම් නිකන් ඇතුලේ විතරක් මේ නිකන් පොඩි ඩිසිනස්සයක් වගේ ගන්නවද? එහෙම දෙයක්ද? කැරකෙනවා කිව්වේ නිකන් පොඩ්ඩක් නිකන් අපි සමහරලාට තියෙන නිකන් ඔලුව කැරකෙනවා වගේ කියලා කියන්නේ. එහෙම දෙයක්ද ඔය කියන්නේ? නැත්තම් මුළු කයම මෙහෙම පොඩි නිකන් වටේට යන ගතියක් තියෙනවද? කොහොමද වෙන්නේ? මට එහෙම කැරකිලි ගතියක් තමයි දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඔලුව කැරකෙනවා වගේ. එහෙම දෙයක්ද? නෑ මුළු මෙහෙම මුළු කයම. ඔව් එහෙම. හරි. එතකොට ඒක කරදරයක් වගේද දැනෙන්නේ? සමහර වෙලාවකට ටිකක් කරදරයක් වගේ මුලින්ම පටන් ගන්න වෙලාවට. ඒ කියන්නේ දැන් දැනට කොහොමද භවනාව කරන්න කියලා මට පොඩ්ඩක් කියන්න. වාඩි වෙලා තමයි ස්වාමීන් වහන්සේ මට එහෙම සක්මන් භාවනාවේ දෙන්න අමාරුයි. සක්මන් භාවනාවේ යෙදෙන්නේ නැද්ද? නැහැ, මේ දෙනවා නැහැ. ඒ කියන්නේ අද යෙදුනේත් නැද්ද? මම ක්‍රචර්ස් වලින් ඇවිදින්නේ ඒක නිසා මට ඒක අමාරුයි කරන්න. ආ ආ. එතකොට වාඩි වෙලා අපි තුමු වාඩි වෙලා භාවනා කරනකොට ඒ කියන්නේ මොකක් හරි වෙන කායික ආබාධයක් හින්දා එහෙම වෙනවා කියලා එහෙම හිතනවද නැද්ද? එහෙම ප්‍රශ්නයක් නැද්ද? එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඔය ඔය தත්ත්වේ භාවනා කරන විතර අවස්ථාවේ විතරයි අත්දකින්නේ. එහෙමයි. හොඳයි. එතකොට වාඩි වෙලා කොච්චරතර වෙලා ගියාට පස්සේද වෙන්නේ? වාඩි වුණ ගමන්ම වෙනවද නැත්නම් භාවනාව කරගෙන ටිකක් යනකොට තමයි මට ඒක දැනෙන්න පටන් ගන්නෙ. ඔව් නිකන් කය පොඩ්ඩක් හෙල්ලෙන්න ගන්නවා. බටේ නිකන් වැලෙන්න ගන්නවා. එහෙමයි. හරි. ඊළඟට දැනට අවධානය යොමු කරගෙන යන්නේ කයේ ඉරියව්වටද නැත්නම් එහෙම නැත්නම් මොකක් හරි වෙන අරමුණක් ගන්නවද අපි පිම්බීම හැකිලිම හරි නැත්නම් හුස්ම ගැනීම හරි ආනාපාන සතිය හරි මොකක් හරි එහෙම අරමුණක් අරගෙනද භාවනාව කරන්නේ කොහොමද යන්නේ? කය ඒක තීරණය ස්වාමීන් වහන්සේ. දැන් අරමුණක් වශයෙන් පාවිච්චි කරන්නේ මොකද්ද? මූල කමඨහනක් වශයෙන්? ආනාපාන සතිය පාවිච්චි කරන්නේ. හරි. එතකොට ආනාපාන සතියේ කොහොමද දැනෙන්නේ? දැනට මුලින් පටන් ගන්න කොහොමද ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට එහෙම කියන්න තේරෙමුත් නෑ සවිනාස. ඔව්. දැන් අපි හිතමු නාසිකාග්‍රේ අවධානය පවත්වනවානේ. එහෙම. එහෙම පවත්වනකොට හොඳට මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියලා වෙන් කළ හඳුනගන්න පුළුවන්ද? පුළුවන්. එතකොට එහෙම බලාගෙන කොච්චර ඉතර වෙලා ඉන්න පුළුවන්ද? පැය කාලක් භාගයක් පුළුවන්. ඉන්න පුළුවන්. දිගට දිගට ඉන්න පුළුවන්. දිගට ඉන්න. එතකොට පැය කාලක් විතර ඉන්නකොටද ඔය තත්ත්වෙ එන්නේ? නැත්නම් පැය භාගයක් විතර ඉන්නකොටද? මම ටිකක් වෙලා ඉන්නකොට දැනෙන්න පටන් ගන්නවා. හරි. එතකොට ඒ දැනෙන්න පටන් ගන්න කලින් හුස්ම රැල්ල නිකන් ගොරෝසුවට දැනෙනවද නැත්නම් සියුම්ව දැනෙනවද කොහොමද දැනෙන්නේ? මුලදී ගොරෝසු වල දැන්නලා ඊට පස්සේ ටික සියුම් වෙනවා. හරි. එතකොට ඒ සියුම් හුස්ම රැල්ලත් එක්ක ඉන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ ඔය தත්ත්වය දැන් හුඟක් කල් පවතිනවද? ඒ හුස්ම ඒ සියුම් හුස්ම රැල්ලට යන ගතිය? ටික කාලයක් තිස්සේ පවතින ලොකු ටික කාලයක් තිස්සේ පවතිනවා. හරි. එතන මම අහන්නේ දැන් අපි හිතමු ඕන පැය කාලයකට පස්සේ හුස්ම රැල්ල සියුම් වුණා කියලා. සියුම් වුණාට පස්සේ ඒ தත්ත්වේ පවත්වන්න පුළුවන්ද දිගට? පුළුවන් ස්වාමීන් පුළුවන්. දැන් එහෙම පවත්වනකොටද ඒක කරගෙන ගන්නෙ? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මම හිතනවා එච්චරම කරදරයක් කරගන්න එපා එහෙනම්. මොකද අපි සාමාන්‍යයෙන් හුස්ම රැල්ල සංසිඳුනහම ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. හැමෝටම වෙන්නේ නැහැ. නමුත් කායික වශයෙන් ඔය වගේ දෙයක්, يعني පොඩ්ඩක් නිකන් කය චලනය වෙන ගතියක්, වැනෙන ගතියක් ඒක සාමාන්‍ය කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක කියන්නේ මේ ඕක Tamanට කරදරයක් කරගන්න මේක දිහා බොහොම උපේක්ෂාවෙන් බලන් ඉන්න පුළුවන් නම් මේ කියන්නේ කය දිහාම කය දිහාම මේ චලනය චලනයත් එක්ක ඉන්නවා. හැබැයි හිත ටිකක් නිශ්ශබ්ද කරගෙන. හිත ඔතෙන්දි කියවන්නේ නැද්ද? සාමාන්‍යයෙන් හිතේ වෙන වෙන අරමුණු එන්නේ නැද්ද? ඔය මට්ටමේදී. දැන් ඒ කියන්නේ කයට අවධානය දැන් යොමු කරගෙන ඉන්නවනේ. දැන් කය අපි තුම් පොඩ්ඩක් දැන් සෙලවෙනවා කියලා. ඒ වෙලාවේදී හිතේ හුඟක් වෙන වෙන අරමුණු එනවද නැත්නම් හිත එන අරමුණු නැද්ද? අරමුණු එහෙම එහෙම එන්නේ නැහැ. ලොකුට එන්නේ නැහැ. ලොකුට එන්නේ නැහැ. කයත් එක්ක අවධානය තියෙනවා. අවධානය තියෙනවා. එතකොට කය හෙල්ලෙනවා. එහෙමයි. කය පොඩ්ඩක් හෙල්ලෙනවා. එච්චර ගැටලුවක් නැහැ. දිගට කරගෙන යන්න. ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ අැතරම ඕකට පොඩ්ඩක් සක්මනක් සම්බන්ධ කරගන්න තිබුණා නම් හොඳයි. ඒ වෙනුවට ඇස් අරගෙන කළා තියෙනවද? අරගෙන කරලා නෑ වහගෙන තමයි කරන්නේ. කරන්නේ. හැබැයි වහ අරගෙන කරද්දී සමාජයට ඔය ගතිය නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ එතකොට හැබැයි ඒ තරම් මේ අවධානය රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මුල් කාලේ ඒ තරම් ඒ කියන්නේ අපිට හොඳට කයට මුළු ලෝකෙම අයින් වෙලා කයටම විතරක් අවධානය ගන්න S2 පියා ගැනීම ප්‍රයෝජනවත්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඕනනම් S2 සම්පූර්ණයෙන් අරගන්න නැතුව පොඩ්ඩක් මේ මදක් අරගෙන ඕන කරලා බලන්න. මේ හැබැයි මං හිතන්නේ ඔච්චර ගැඹුරට යාවි කියලා. ඒ කියන්නේ ඔතන දැන් ඇත්තටම පොඩි ගැඹුරට යාමක් තියෙනවා. අපේ කය සම්පූර්ණයෙන්ම නිකන් අපි අතහැරලා කයට ඕන විදිහට හැසිරෙන්න දුන්නාම අපි ආනාපාන සතියෙන් ගැඹුරකට ගිහිල්ලා නැත්තම් ටිකක් හිතේ එකඟතාවයක් හදාගෙන ඒ ඒ මට්ටම පවත්වාගෙන ඉන්නකොට කයේ විවිධාකාර චලනයන් පටන් ගන්න පුළුවන්. ඒක තමයි ධාතු ලක්ෂණ වශයෙන් හටගන්නේ. ඔව් ඒකට ධාතු ලක්ෂණ වශයෙන් විවිධාකාර දේවල් එනවා. අපි කැමති දේවල් වලම නෙමෙයි. ඉතින් විවිධාකාර ලක්ෂණ තියෙනවානේ දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔය වායෝ ධාතුව ගත්තොත් චලනය වෙන ලක්ෂණය වායෝ ධාතුවට අයිති ලක්ෂණයක්. ඉතින් ඒක අපිට කියන්න බෑ මෙන්න මේ විදිහට විතරක් චලනය වෙන්න කියලා. ඉතින් එහෙම අපේ වසංගයේ පවතින්නේ නැහැනේ අපිට ඕමනාව විදිහට නෙමෙයි මේක පවතින්නේ. ඒ නිසා මේක මොන විදිහට චලනය වෙන්නේ? ඉතින් අපේ අපේ හැකියාව වෙන්න තියෙන්නේ මේක මොනahari මේකට කැමති විදිහට චලනය වෙනවා. මෙතන තියෙන්නේ හුදු සතර මහා ධාතුවක් විතරයි. අපිට තියෙන්නේ නිකන් පැත්තකින්ට වෙලා අයිනකට වෙලා යාට කැමති විදිහට හැසිරෙන දීලා බොහොම උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඉතින් මේ චලනයක් ගානේ පුළුවන් තරම් දැනුවත් වෙන්න. අපි දුමු පොඩ්ඩක් මේ පැත්තට චලනය වෙනවා, ඒ ගැන දැනුවත් වුණා. මේ පැත්තට චලනය වෙනවා, ඒ ගැන දැනුවත් වුණා. මේ පැත්තට චලනය වෙනවා, ඒ ගැන දැනුවත් වුණා. මේ චලනයක් චලනයක් ගානේ දැනුවත් වෙන්න. මෙතෙන්දී අර මම චලනය වෙනවය, මගේ ඇඟ චලනය වෙනවය කියන හැඟීමක් ගන්න එපා. මෙතන තියෙන හුදු චලන රාශියක් පමණයි. එහෙම මධ්‍යස්ත වෙලා කරගෙන යන්න. එච්චරම ගැටලුවක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ඒක ටිකක් දිග ප්‍රශ්නයක්. ඒක නිසා ඒකේ පරියංක භාවනාවයි සක්මන් භාවනාවයි වෙන වෙනම තියෙනවා. මම මුලින් පරියංක භාවනාවේ අත්දැකීම් කියවන්න. මූලික උපදෙස් වලට අනුව පරියංක ඉරියව්වට පැමිණ කය ඍජු ලෙස නමුත් සැහැල්ලුවෙන් තබා ගතිමි. උඩුකය දෙස සතිය යොමු කළ සැනින්ම වාගේ හිස් අවකාශයේ අතරක් නැර ඇසෙන ශබ්දයක් අරමුණු වේ. මෙය රැහැයියන්ගේ කෑගසන හඬකට සමාන අතර එහි ක්‍රමතාවය ෆ්‍රීකවෙන්සි එක වෙනස් නොවි පවතී. මෙම හඬ අතරින් හුස්ම වෙත සතිය පැවැත්විය හැකිය. එහිදී හුස්මේ දිග කෙටි බව ප්‍රකටව හැඳිනගත හැකිය. මෙසේ විනාඩි 5ක් 10ක් පමණ සතිය පවත්වන විටදී ආශ්වාසයේ අවසානය නාස්පුඩු ළඟ නොනැවති ශරීරයේ පහළ සිට ඉහළට ගමන් කරන කම්පන චංචල රාශියක් බවට පත්වේ. මෙම නිරීක්ෂණය විනාඩි 2-3ක් තිබී නැතිවේ. නැවත විටින් විට ඇතිවේ. මෙම නිරීක්ෂණයෙන් පසු බොහෝ විට කිසිම ගැළවීමක් නැති සිතුවිලි බොහෝ ගණනක් ඇතිව නැතිව යයි. එම සිතුවිලි පැමිණෙන විට සිතුවිල්ලක් ලෙස හැඳිනගත්තද පර්යංකය අවසානයේදී එම සිතුවිලි ගැන මතකයක් නැත. උදෑසන දෙවන පර්යංකයේදී ආශ්වාස ප්‍රාශ්වාසයේ දිග කෙටි බව අතරක් නැතිව ඇසෙන ශබ්දය සිතුවිලි එකක් පසුපස ඈතට පසුපස දැනෙන ලෙස පිළිවෙලකට යන එන අයුරු හැඳින ගැතිය හැකි විය. මෙය සෑම විටම පිළිවෙලකට සිදු නොවේ. ඔව් ඇත්තරම ඒක නම් මේ දැන් අපි සාමාන්‍යයෙන් ඔය මේ sound of silence කියලා ඔයකට සාමාන්‍යයෙන් ඉතින් ව්‍යවහාර වෙනවා. නිකන් නිහඬ භවයේ තියෙන ශබ්දයක්. දැන් අපේ හිත හොඳට නිකන් සංසිඳිලා සැම්පත් වෙලා තිනකොට නිකන් පසුබිමින් වගේ නිකන් ඔය වගේ ටිකක් අධි සංඛ්‍යාතයකින් සද්දයක් ඇහෙන්න පුළුවන්. ඒක එච්චරම ගැටලුවක් කරගන්න එපා. ඒක පැත්තෙන් තියාගෙන ඒක නැත්තම් ඒක පසුබිමින් තියාගෙන වැඩේ කරගෙන යන්න. කියන්නේ ඕක ඇතම් කාලවලදී එන්න පුළුවන්. ඇතම් කාලවලදී කියන්නේ තමන්ගේ හිත නිකන් ඒ මට්ටමකටපත් වුනහම ඒ හඬ එනවා. හැබැයි ඒ මට්ටමට හැමදාමපත් වෙන්නෙත් නෑ. සමහර වෙලාවට ඒ මට්ටමපත් වෙනවා. එතකොට නිකන් රැහැයි හඬක් වගේ නිකන් ඇහෙනවා. ඉතින් ඒක ගැටලුවක් කරගන්න නැතුව ඒක පසුබිමේ තියාගෙන මේ මූණ කමටහනේ නැත්තම් ඔය කළා තියෙන දේ කරගෙන යන්නයි තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි දැන් වේදනාවක් දිහා අවධානය යොමු කරගෙන ඉන්නකොට හුස්ම ගැනීමත් සිද්ධ වෙනවා. ආනාපාන සතියත් සිද්ධ වෙනවා. නමුත් අපි මූල කමටහන විදිහට දැන් මේ වේදනාව නම් දැන් අපි අරමුණු කරන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේදී අරමුණක් වශයෙන් ගන්න වේදනාව නම් එතෙන්දී ආනාපානය මේ පසුබිමේ තිබුණා කියලා අපි ඒකට අවධානය යොමු කරන්නේ නැහැ. හැබැයි බැලුවොත් තියෙනවා. ඒ නිසා අපිට මෙතෙන්දි කරන්න තියෙන්නේ මේ ඒ වගේමයි මෙතන තියෙන මේ එන අධිසංඛ්‍යාත මේ හඬත් ඒක ඔහේ පැත්තෙන් තියෙනවා. ඒක තියෙද්දි දැන් බලන්න මොකද්ද දැන් Tamanට දැනෙන්නේ. දැන් මේ සිත දිහා බලලා තිනවා. ඒ දිහා ඒ ඒ ඒ දිහා බලාගෙන ඉදිරියට යන්න. ඊළඟට අර මේ සිතුවිලි එනවා කියලා තිනවා. ඒ තරම් ගැළපීමක් නැති කෙලවරක් නැති සිතුවිලි එනවා කියලා තියෙනවා. ඒකෙත් වරදක් නැහැ. ඒ කියන්නේ අපි දැන් හිත තැම්පත් වෙගෙන තැම්පත් වෙගෙන යනකොට තමන්ට තේරෙනවා නම් අපි හිතමු හිතේ අරමුණු අඩු වේගෙන යනවා හිත තැම්පත් වේගෙන යනවා සිතුවිලි අඩු වේගෙන යනවා එහෙම ගිහිල්ලා යම් මට්ටමකට ආවට පස්සේ ඔන්න නිකන් වකඩ ගැලුවා වගේ සම්පූර්ණ මොන සිතුවිලි ධාරාවක් එනවා මේ සිතුවිලි වල ඒ තරම් ගැළපීමක් ඇත්තේ නැහැ මුලින් එකක් දෙකක් ආවා සිතුවිලි ඒකේ යම් ගැළපීමක් තිබුණා නමුත් දැන් අපි ඔන්න යම් මට්ටමකට ආවට පස්සේ නිකන් සිතුවිලි වැලක් එනවා, සිතුවිලි ධාරාවක් එනවා. ඒවැ ඒ තරම් ගැළපීමක් නැහැ. එතෙන්දී මේ අපිට ඒ ගැන එච්චරම මේ තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. අපේ නෙමෙයි වගේ බලාගෙන ඉන්නයි තියෙන්නේ. මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා හැමම අතහැරලා දාන්න. ඒ ටික හැමම නිකන් සම්පූර්ණයෙන්ම ෂය වෙලා යන්න දෙන්න. නිකන් බොඳ වෙලා යන්න දෙන්න. අපි මේකට එකක්වත් අනු එක සිතුවිල්ලක්වත් හාරලා උස්සලා බලන්න යන්නෙත් නැහැ. අනුග්‍රහ කරන්න යන්නෙත් නෑ නිකන් වෙන කෙනෙක්ගේ සිතුවිලි ධාරාවක් දිහා බලන් ඉන්නවා වගේ නැත්තම් ඔහේ ගලන ගඟක් දිහා බලන් ඉන්නවා වගේ ඔහේ බලන් ඉන්නවා. ඒ බලන් ඉඳීම තුළ ඔන්න ඒ ටික දුර වෙලා ෂේ වෙලා යනවා. ඒ ඒ ටික අයින් වේවි තව ටිකකින්. නැත්නම් ඒ ටික කාලයක් යනකොට ඒ ටික සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා සම්පූර්ණ දැන් දැන් තියෙන මට්ටමට වඩා එක්තරා අන්දමින් කියනවා නම් සමනය වෙච්ච මට්ටමක් සහනය ශීලී ස්වභාවයක් පත් වේවි. ඒතෙක් ඉතින් ඔය එන සිතුවිලි දිහා මේ දැන් ඔය කියන මට්ටමේ ඒ තරම් ගැළපීමක් නැතුව සිතුවිලි ධාරාවක් වශයෙන් එන එන සිතුවිලි ටික දිහා බොහොම අධ්‍යස්තව බලාගෙන හැම්ම යන්න දෙන්න. ඒ ටික මේ මට්ටමේදී කරන්න තියෙන්නේ මේ එන එන දෙයට එන්න ඉඩ හැරලා යන්න අරින්නයි තියෙන්නේ. හරි. අපි මේ කොටසෙන් කොටස ඉස්සරහට යනවා කාට හරි තව මොනවා හරි මේකට එකතු කරන්න තියෙනවා නම් එහෙම නැත්නම් තව මොනවා හරි කතා කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ඔව්. සිතුවිලි එන්නේ. නෑ ඇත්තටම දැන් පුරාණ කර්මද නැත්තම් ස්වාමීන් වහන්සේ මේ දැන් හොඳට ආනාපානේ සංසිඳිලා අනිශ්චරතාවයේ ඉන්නකොට සමහරලාට නිකන් ඇවිසිලා වගේ වෙන්දරත් වැඩියෙන් එනවා. ඒක බලන් ඉන්නකොට ඒවා යනවා තමයි දැන් ගැටලුව තියෙන්නේ මේ කොහෙන්ද කිසිම සම්බන්ධයක් නැති. ඔව්. කවදාකවත් හිතෙන්නේවත් නැති මොන මොන හරි තමයි ඔය එන්නේ. ඔව්. ඒක තමයි හුඟක් වෙලාවට ඇත්තටම ඔය අනුසය මට්ටම් ටිකක් يعني ඒ කියන්නේ ඒකයි ඒ කියන්නේ මුලදී අපිට එන එකක් දෙකක් එන සිතුවිලි ඒක අතින් අපි අර එදිනදා කටයුතු කරපු දේවල් වලට යම් සම්බන්ධයක් තියෙනවා. අන්න ගෙදර මතක් වෙනවා. මොකක් හරි ඉතින් ඒ වගේ දේවල් ඔන රාජකාරී මතක් වෙනවා. යම් ආසන්න හේතු හරහා තමයි මේ ටික එන්නේ. නමුත් හිතේ සෑහෙන්න තැම්පත් වීමක් වුණාට පස්සේ ඊළඟට නිකන් අර මේ ඔතන අනුසය මට්ටමක් අවදි වීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ එතන නිකන් පටන් ගන්නවා නිකන් අපේ හිතන නිකන් හිතේ තියෙනවා නිකන් මේ තට්ටු තට්ටු තට්ටු තියෙනවා නම් අපි නිකන් හිත තැම්පත් වෙනවා තැම්පත් වෙනවා නිකන් ඊළඟ තට්ටුවකට වගේ ආවහම දැන් ඒකත් නිකන් දෙදරන්න පටන් ගන්නවා. ඒකත් නිකන් මේ සුද්ධ වෙන්න වගේ පටන් අරන්ගෙන තියෙන්නේ. අන්න එතන නිකන් ඇවිස්සීමක් වෙනවා. එතකොට ඒ ඒ සිතුවිලි වල ඇත්තටම අපිට අමාරුයි සම්බන්ධයක් හොයාගන්න. මේක මේ ඊයේ පෙරේදා වෙච්ච දෙයක්වත් එහෙම දෙයක් නෙමෙයි සමහරවිට කිසිම ගැළපීමක් නැති දැන් මේ ලියලා තියෙන වගේ කිසිම සම්බන්ධයක් නැති සිතුවිලි රාශියක් තමයි එන්නේ. ඉතින් මේක අපි එක පැත්තකින් ඉතින් සංඥා මට්ටමක් කියලා ගන්න පුළුවන්. අනුසේ මට්ටමක් කියලා ගන්න පුළුවන්. එතෙන්දී අපි මොකක්වත් කරන්නේ නැතුව ඒකට එහෙම යන්න හැරීමක් කරන්න තියෙන්නේ. නිකන් අර විරේචනයක් වෙනවා වගේ. දැන් අපි ඒක කරද්දී ඔහේ ගිය තරමටනේ සහනේ තියෙන්නේ. අන්න ඒ වගේම මේ සිතුවිලි ටිකත් එහෙම නිකන් කොහේ මේ යන්න ඉඩ හැරලා අපි නිකන් මැද්දට වෙලා අත දාන්න නැතුව මේක මගේ කරගන්න යන්න නැතුව මේකෙන් මේ ආතතියක් හදාගන්නෙත් නැතුව එහෙම මේ ටිකට සමනය වෙන්න දුන්නා නම් අපි සහභාගී නොවීම හරහා නැත්නම් අපි මොකක්වත් අතපවන්න නැතුව ඉඳීම හරහාම යා විය කියලා යනවා. මේක නිකන් දුර්වලලා යනවා. දුර්ලා ගිය තරමට අපිට සාහනයක් තියෙනවා. ඉතින් අර ඒක සමහරලාට ඉතින් දවසක් දෙකක් වුණත් තියෙන්න පුළුවන්. හැබැයි ඒක පරයන්කින් යන්නත් පුළුවන්. ඉතින් ඒක හිතන්න කියන්න අමාරුයි කොහොමද මේ කොච්චර කාල පරිච්ඡේදයක් තියේද කියලා. හැබැයි ඉතින් ඒ යන යන රටාව ඒකනම් මේ කියන්නේ මම දැන් විස්තර කරා වගේ දැන් හොඳ හොඳට තැම්පත් වීම ගෙන එනවා. එතෙන් දින්නේ 1 2 සිතුවිලි. ඊළඟ තමන්ට තේරෙනවා හොඳට දැන් හිත තැම්පත් වුණා කියලා. ඔන්න ඊට පස්සේ තමයි මේක පටන් ගන්න. මේ අත්දැකීම නම් දිගට වෙන්නේ වෙන්නේ ඉඩ හරින්න. මේකට බල මේ කියන්නේ නවත්තන්න අවශ්‍ය නැහැ. මේක වෙන්න ඉඩ හරින්න ඕනේ. එතනින් තමයි ඒකාතකයෙන් සුද්ධියක් වෙන්නේ. පරිශුද්ධියක් වෙන්නේ. මේ ටික අයින් වුණ තරමට තවත් හිත සැහැල්ලු වෙනවා. තවත් හිත නිකන් තැම්පත් වෙනවා. සිසිල් වෙනවා. ඉතින් ඉතින් අනුසය මට්ටමක් කියලා වගේ දෙයක් තමයි ඉතින් හිතා ගන්න තියෙන්නේ. එහෙම දෙයක් තමයි. එතන අනුසය මට්ටමේ තියෙනකොට අපිට අපි දන්නේවත් නැහැනේ. අනුසය මට්ටමේදී ඔක්කොම නිකන් නිදාගෙන වගේ තියෙන්නේ. නමුත් ඒක තියෙනවා කියලා අපි තමයි තේරුම් ගන්න තියෙන්නේ. නමුත් අර හිත තැම්පත් වීමක් වෙනකොට ඒ අනුසය මට්ටමේ යම් පමණක සක්‍රිය වීමක් සිද්ධ වෙනවා. සක්‍රිය වීමක් සිද්ධ වීම හරහා තමයි අන්න පරිඋත්ථාන මට්ටමකට එන්නේ. ඒතකොට තමයි නිකන් ගොජ දානවා වගේ උඩ දානවා වගේ නිකන් උඩ මතු පිට මට්ටමට ඇවිල්ලා නිකන් ඒගොල්ලෝ දඟලනවා ගතියක් තියෙනවා. හැබැයි ඉතින් අපි ඒකට දායක වෙන්නේ නැතුව අපිට තියෙන්නේ පොඩ්ඩක් කොහේ යන්න ඉඩ හරින්න තියෙන්නේ. එතකොට ඒ ටික ගිය තරමට අන්න අනුසය පැත්තෙන් ගත්තොත් අඩුවීමක් තියෙනවා. මේ ටික හිමීට අයින් වුණ තරමට අපිට සහනයක් දැනෙනවා. ඔව්. හොඳයි. සක්මන් භාවනාව මූලික කමඨහන් උපදෙස් වලට අනුව විනාඩි 5ක් පමණ සක්මන් ප්‍රදේශයේ එහා මෙහා ගමන් කර යටිකය වෙත සතිය යොමු කෙලිමි. පරියංකයේදී මෙන්ම අතරක් නෑර ඇසෙන හිස් අවකාශයට සතිය ඉබේම යොමු විය. මෙම නිරීක්ෂණය අතරින් සක්මනට සතිය පැවැත්වීම පහසු බවක් වැටහි. පාදවල ඔසවන යවන හා තබන අවස්ථා වෙන්වෙන්ව දැකගත හැකිය. එසේම මේ කයේ ක්‍රියාකාරකම් පාද ඔසවන විට තබන විට මස් පිඩිවල තෙරපීම් ලිහිල් විහිම් හොඳින් නිරීක්ෂණය කළ හැකිය. පාදයේ තබන විට පොළවේ තද ගතිය සීතල ගතියද පැහැදිලිව දැකගත හැකිය. සක්මන කෙළවරදී යම් අවස්ථාවල පෙර සඳහන් කළ අතරක් නැතිව ඇසෙන ශබ්දය වෙනුවට සිතුවිලි හඳුනාගත හැකිය. එම සිතුවිලි අවසානයේදී නැවත ශබ්දය ඇසේ. මෙසේ සක්මන් ඉරියව් ශබ්දය හා සිතුවිලි වලට සතිමත් වෙමින් සක්මන් භාවනාව පහසුවෙන් කරගෙන යාමට හැකිය. මගේ ප්‍රශ්නය සෑම තැනකදීම සිත නිස්කලංක වූ විට ඇසෙන මෙම ශබ්දයේ සතියට බාධාවක් නොවි සතියට උදව් වුවද ඒ පිළිබඳව යම් කිසි සැකයක් තිබේ. සතිය තවත් වැඩි දියුණු කිරීමට උපදෙස් පතමි. සෙරුවන් සරණයි. ඔව් ඇත්තටම ඔය මේ <clears throat> අපේ හිත තැම්පත් වුණාට පස්සේ ඇහෙන සද්දේ ගැන ඉතින් විවිධ ස්වාමීන් වහන්සේලා විවිධාකාර මත ඉදිරිපත් කළා තියෙනවා. උදාහරණයක් වශයෙන් රජාන් අමරෝ ස්වාමීන් වහන්සේ Sound of Silence කියලා පොතක් එහෙමත් මේ මුද්‍රණය කරලා තිනවා. එලි දක්වලා තිනවා. ඒ වගේම අජාන් සුමේදෝ ස්වාමීන් වහන්සේ ගැන කතා කරනවා. අපි නිස්සරණවනේත් ඒ අජාන් අමරෝ ස්වාමීන් වහන්සේගේ පොත පරිවර්තනය කරා නිහඬේ හඬ කියලා මාතෘකා යටතේ. ඉතින් ඕක ඇත්තටම භාවනාවේ යෝගාවචරින් අත්දකින්න තත්වයක්. ඒක ඉතින් අපි කරදරයක් කරගන්න අවශ්‍ය නැහැ. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ හිතේ යම් පමණක දැන් සමාධියක් දියුණුලා තියෙනවා. කියන්නේ අපි සම්පූර්ණයෙන්ම හිත වික්ෂිප්ත වෙලා තිනුනොත් ඔහොම හඬක් ඇහෙන්නේ නැහැ. නමුත් දැන් අපේ හිතේ යම් තැම්පත් භාවයක් ඇති වුණාට පස්සේ, නිස්කලංක භාවයක් ඇති වුණාට පස්සේ තමයි මෙහෙම නිකන් අර පසුබිමින් ওই වගේ හඬක් ඇහෙන්නේ. ඒක අපි ඕන්ට වඩා හාරවුසලා බලන්න ගියොත් ඒක කරදරයක් වෙනවා. ඒ වෙනුවට අපිට තියෙන්නේ මේක තියෙනවා. මේක ඔහෙ තිබිද්දෙන් අපි ප්‍රධාන වශයෙන් මතුවෙන අරමුණක් ඔස්සේ යනවා. උදාහරණයක් වශයෙන් මේ தත්ත්වය තියෙනවා. ඒ උනාට දැන් අපි හිතමු කොහේ හරි දැන් ආනාපාන සතිය හරහා නම් ගියේ. අපිටම දැන් ඔන්න ආනාපාන සමණයටපත් වුණා. ඊට පස්සේ අපිටම ඔන්න ධාතු මන හරි මතුවෙනවා. අපිටම මේ කම්පන ස්වභාවයන් මතුවෙනවා නැත්නම් චලන වෙන ස්වභාවයන් මතුවෙනවා නැත්නම් කොහේ හරි කායික වශයෙන් මොනවා මොනවා හරි සංවේදනා මතුවෙනවා ඉතින් මේ ඒ අරමුණු වලට අවධානය යොමු කරනවා මිසක් ආයි දැන් අරකට යන්න ඕමනාවක් නැහැ හැබැයි ඉතින් මේ අරමුණු ටික සමන වුණාට පස්සේ නැවතත් අපි අවධානය යොමු කළොත් අර මේ පසුබිමෙන් අර හඬ තියෙනවා. ඉතින් ඕක يعني අර පටන් ගත්ත කාලේ තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. පස්සේ ඉතින් ඕවත් ඉතින් මගහැරලා යාවි. ඒක දැන් අර මෙතෙන්ට මේ தත්වෙට අලුත් නිසා තමයි මේක නිකන් දැන් කුතුහලයක් තියෙනවා මේ කරදරයක් වෙයිදෝ කියලා නිකන් ප්‍රශ්නයක් තියෙනවා. ඕක කාලයක් යනකොට ඕක ඔහොම නිකන් අමතක වෙලා නැති වෙලා යනවා. ඒ හින්දා වැඩිම වැඩිම ඕක ගැන හිතන්නේ නැතුව දෙකට කරගෙන යන්නයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස අද දින පර්යංකයේ අත්දැකීම් මෙසේ විස්තර කරමි. පර්යංකයේ වාඩි වූ සැනින් ප්‍රකට වන්නේ ඉරියව්වේ දැනීම ඇතුළත පිරුණු ගතිය හැ විවිධ කම්පන චංචලය. දෙක මේ නිරීක්ෂණය කරමින් විනාඩි 5ක් 10ක් පමණ පසු හදිසියෙම උදරයට පහරක් වැදුනාසේ මස්පිඩු ඇතුළට හැකිලිනි. ප්‍රාශ්වාසය පිටවිය මෙය පස් වතාවක් පමණ සිදු විය. 3 ඊළඟ ක්‍රියාවලිය ඌයේ කන් පෙති අවට හා කන රත් වීගෙන යනසේ දැනීමයි. 4 මෙය නැවතුණු පසු සිටිවිලි පුරබදමින් රාශි රාශි මතුවී නැතිවිය. විටක පැහැදිලිව පෙනෙන මිනිස් චරිත සමගින් කතා කළෙමි. 5 ඉන්පසු විකාර රූප අසාමාන්‍ය ශරීර ඇති දවන්ත සුදු මිනිසෙකුගේ කකුලක් දිටුවෙමි. කෙරීගෙන යන ක්‍රියාවලියේ වැරදි ඇතොත් පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔව් ආපටික නම් හොඳයි අර කතා කරපු ඉතින් අප්සෙට් එක. ඉතින් හින්දා ආවට කතා කරන්න නැතුව ඉන්නයි තියෙන්නේ. මේ ඒ කියන්නේ සංඥා එනවා. ඇත්තටම දැන් <clears throat> අපේ හිතේ එක්තරා අන්දමක සංසිඳීමක් සිද්ධ වෙනකොට මේ වගේ තැම්පත් වීමක් සිද්ධ වෙනකොට ඇත්තටම ඉතින් ගැඹුරින් කියනවා නම් අර විඥාණයට බැහැ ගන්න තැනක් නැති වෙනවා. ඉතින් ඒ නිසා එයා මොකද කරන්නේ අපේ තැම්පත් වෙලා තියෙන ඔය වගේ අරමුණු ඇදලා ගන්නවා ඉස්සරහට. අපේ අපේ හිතේ තියෙන නැඹුරුවක් තියෙනවා නම් අපි ටිකක් අපිටම ශ්‍රද්ධාවට බරයි ඒ වගේ දේවල් වලට නම් ඔන්න අපි කැමති කැමති රූප ටිකක් අපේ ශ්‍රද්ධාවෙන් අපි ඇසුරු කරපු දේවල් ටිකක් මතක් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සෞන්දර්යයට කැමති නම් ඔන්න ඒ පැත්තේ මොනවා හරි සද්ද ටිකක් වුණත් ඇහෙන්න පුළුවන් සංගීතයක් ඇහෙන්න පුළුවන් මොනවා හරි නිකන් කැමති දර්ශන පේන්න පුළුවන් අන්න ඒ වගේ දේවල් තියෙනවා ඒ නිසා මේ ඔක්කොම හැබැයි සංඥා පමණයි ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ඉදිරිපත් වෙන සංඥා අපි වටිනකමක් දීලා මේක ලොකු කරගෙන මේකට ඇත්තයි කියලා හිතාගෙන මේ ඔස්සේ යන්න ගියොත් පැටලෙනවා ඉතින් අත්‍තරම අර මම හිතන්නේ අර ගිය පාරත් අපි කතා කළා මේ මේ කීස්බරෝ පන්සලේ තිබිච්ච මේ මේ වැඩසටහනෙදිත් මේ සංඥා ඇත්තටම විවිධ මට්ටම් වලදී يعني විවිධ ආකාරයෙන් එන්න පුළුවන්. රූප සංඥා වශයෙන් එන්න පුළුවන්, ශබ්ද සංඥා වශයෙන් එන්න පුළුවන්. විවිධාකාර ගඳ සුවඳ වශයෙන් එන්න පුළුවන්. නිකන් ඇඟේ ඇතිලෙනවා වගේ උනක් දැනෙන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම සංඥා පමණයි. ඒ නිසා මේක මේ භාවනාවේ එන කියන අත්දැකීමක් බව තේරුම් අරගෙන මේක يعني මේ ඔස්සේ යනවා වෙනුවට මේවත් ආවා තේරුම් ගත්තා මේවත් එක්ක මුකුත් ගනුදෙනුවක් කරන්න යන්න එපා. මේවා ඔහේ තියෙනවා මේ මතුවෙනවා රූප පේනවා මේ සද්දත් හැමෝටම ඉතින් ඔක්කොම එනවා නෙමෙයි අපි දැන් රූප පේනවා කියලා දැන් මෙතෙන් දලා තියෙන රූප පේනීමක් ඉතින් සුදු මිනිස්සු ආවත් කළු මිනිස්සු ආවත් ඔක්කොම ඉතින් රූප පමණයි සංඥා පමණයි ඒ ටිකට ඔහේම යන්න අරින්න තමන් ඉන්නේ ආනාපානේ නම් ආනාපානේම මුල් කරගෙන යන්න. ඒ කියන්නේ අවධානය පුළුවන් තරම් මේ දැනෙන දෙයක් එක්ක තියන්න. මොකද හිතින් විවිධාකාර දේවල් මවල පෙන්නනවා. දැන් මොකද විඥානයේ බුදුමාකාර නිකන් මැවුම්කාර ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මේ නැති දේවල් තියෙනවා වගේ පෙනෙන ගතියක් තියෙනවා. ඒ නිසා අර මේ හිත තැම්පත් වෙනකොට මේ වගේ දේවල් මතුවෙනවා. ඒ නිසා අපි තේරුම් අරගෙන මේවට අහු නැතුව මේවා එක ගනුදෙනු කරන්න යන්න නැතුව මේවත් එක කාලෙ මිඩංගු කරන්න යන්න නැතුව ඒ වෙනුවට ආනාපානෙත් එක්කම යන්නයි තියෙන්නේ. කුඩි ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට ඒ රූප අරවමිව පේන එක විඥානය කරන වැඩක්ද ස්වාමීනි? එහෙම විඥානය කරන වැඩක් කියනකට වඩා ඇත්තම දැන් ඔතෙන්දී භාවනාවේදී සිද්ධ වෙන එක වැඩක් තමයි මේ දැන් අපි හිතමු රූප කර්මස්ථානය ගැන දෙවිල යනවානේ. අපි හිතමු ආනාපානය කියලා අපි දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන දැනුවත් වෙනවා. ඒ දැනුවත් වෙනකොට අපේ හිතේ අපි හිතමු සිතුවිලි ටිකක් අයින් වෙලා හිත තැම්පත් වෙගෙන යාමේදී අපිට විඥානයේ වශයෙන් ගත්තොත් එයාට ඇසුරු කරන්න තියෙන රූප කර්මස්ථානයක් පමණයි. රූප ආරම්මණයක් පමණයි. දැන් ඒකත් තුනී වේගන යනවා. ඒකත් තුනී වේගන ගියාට පස්සේ යාට දැන් හොඳට බැසගෙන ඉන්න තැනක් නැහැ. හිටගෙන ඉන්න තැනක් නැහැ. හිටගෙන ඉඳද්දි නිකන් අපි තමු ඒ හිටගෙන හිටිය තැන ගෙවිලා ගියා වගේ. එයා ඒ හිටගෙන ඉන්න තැනක් නැති වුනහම ඒ වෙනුවට දැන් අන්න ඇතුලේ තැම්පත් වෙලා තියෙන දෙයක් ඇතුලෙන් හදලා දෙනවා. ඉතින් ඔය සාමාන්‍ය ඉතින් ඔය චේතනා සූත්‍රයේදී එහෙම විස්තර කරනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඤාණස ටිතිහා කියලා. එක්කෝ අපි දැන් සාමාන්‍යයෙන් අපේ හිතේ හැසිරීම දිහා බැලුවොත් දැන් අපි සාමාන්‍ය මොන හරි දේවල් කල්පනා කර කර ඉන්නවා. ඒ කියන්නේ එතෙන්ට එන්නත් කලින් අපි තුමු ඇහෙන් රූපයක් බලනවා. රූපයක් බලද්දී රූප ඔස්සේ අපේ විඤ්ඤාණය බැහැ ගන්න ස්වභාවයක් තියෙනවා. ඒක අල්ලන් තමයි යා ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් අපි අහනවා මොන හරි. එතකොට අන්න ඒක අල්ලලා ඒක මත ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් අපි ගඳ සුවඳක් ආග්‍රහණය කරමින් ඉන්නවා. එතකොට එතන ජීවත් වෙනවා. නැත්නම් දිවෙන් යමක් රස විඳිනවා එතන ජීවත් වෙනවා. කයෙන් යමක් ස්පර්ශ වෙනවා එතන ජීවත් වෙනවා. ඒතර මේ ප්‍රධාන පහ නැති වෙලාවට මනෝවිඤ්ඤාණ වශයෙන් මනසේ ජීවත් වෙනවා. ඉතින් එහෙම ස්වභාවයක් නේ තියෙන්නේ. ඒ ඔක්කොම චේතනාපූර්වකව සිද්ධ වෙනවා. අපි දැමක් හිතලා මතලා බලනකොට චේතනාපූර්වකයි. එතෙන්ද අපි හැසිරෙනවා. විඥානේ එතන බැසගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔය ටික නැත්තම් අපි හිතලා යමක් කරන්නේ නැති වෙලාවට අන්න යංච පකප්පේ ටික නිකන් අර හිතේ නිකන් ඔහේ මේ ඔහේ දුවන දේවල් අපි නිකන් ඔහේ කල්පනා කර කර කල්පනා කර කර නිකන් මනෝලෝකයක වගේ ඉන්න ගතියක් තියෙනවා. ඒ ප්‍රකල්පනා කරන ස්වභාවයක් තියෙනවා. එහෙමත් නැත්නම් අනුසේ ස්වභාවයක් මතුවෙනවා. ඒ අනු අනු යන්ච අනුසේති කියන මට්ටමක් තමයි අපි අර හිත හොඳට නිකන් දැන් භාවනාවක් කරහා හොඳට හිත තැම්පත් කරලා සමාධි වෙලා වගේ එනකොට සමාහිත වෙලා එනකොට අර වගේ අර කලින් අපි ප්‍රශ්නේ විස්තර කරා වගේ දැන් අර විඥාණයට බැහැ ගන්න හොඳට තැනක් නැති වුනහම අන්න යට තැම්පත් වෙලා තියෙන දේක් අවසර දෙන්න පුළුවන්. ඒක තමයි අර මතුවලා එන්නේ. එතෙන්දී ඔන්න සිතුවිලි ධාරාවක් වශයෙන් එන්න පුළුවන්. නැත්නම් සංඥා රසක් වශයෙන් එන්න පුළුවන්. සංඥාවලදී ඇත්තරම අපි අපේ චරිතානුකූලව තමයි ඉතින් අපි සංඥා ගබඩා කරලා තියෙන්නේ. දැන් අපි අපි දේවල් බලනවා 10 දෙනෙක් දේවල් දැක්කා. නමුත් ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් අනුවනේ ඒ දේවල් ග්‍රහණය කරන්නේ. ඉතින් ආ సౌందර්යයට කැමති කෙනා సౌందර්ය පැත්තේ තියෙන ටික යාගේ ඔළුවේ දාගන්නවා. අපිට මෙතන තියෙන තාක්ෂණයට කැමති කෙනා ඒ තාක්ෂණයට අදාළ දේවල් එතනට දාගන්නවා. අපි තුමු ඒවා නැත්තම් තව මොන හරි අංශයකට කැමති කෙනෙක් ඒ අංශය දිහා බලලා ඒක තොරතුරු ටික ඇතුලේ දාගන්නවා. ඉතින් ඒ ටික අන්න මතුවලා එනවා අර වගේ තැන්වලදී. ඉතින් ඒ නිසා එහෙම දෙයක් තමයි වෙන්නේ අත්‍තරම. ගරුතර ස්වාමීන් වහන්ස උදේවරුේ සක්මන් භාවනාවේ යෙදී සිටන විට পায় පොළවේ ස්පර්ශවන සැටි බලමින් සිටින විට හිසේ සහ මූහුණේ බරගතියක් දැනුණු අතර වරින් වර ක්ලාන්ත ගතියක් වගේ දැනුනි. තව දුරටත් එසේ සක්මන් භාවනාවේ යෙදෙන විට ශරීරය සමබර කරගත නොහැකි බවක් හා කෙලින් ඇවිදගත නොහැකිව දනහිස නැවි සක්මනට බාධා ඇතිවිය. මෙයට කාරුණික උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා. තෙරුවන් සරණයි. මට දැනගන්න පුළුවන්ද කාගේද කියලා ප්‍රශ්නේ? ඔව්. මේ මීට කලින් සක්මන් කරද්දී හොම් ප්‍රශ්නයක් ඇවිල්ලා නැද්ද? අදමද ওই தත්ත්වයක් දැක්කේ? ඒක සරේකුත් ආව හාමුදුරනේ ගෙදරදී ඒක එච්චර මේව කරේ නැහැ. අද ඇවිදිනකොට ඇවිද යනකොට මට නිකන් ඇවිදින එක ස්ලෝ වුණා වගේ වුණා. ඊට පස්සේ ඇවිද ගන්න අමාරු වුණා. මම ඊයේත් ඇවිද්දා. එතකොට දැන් කෙලින් යන්නේ නැහැ හාමුදුරනේ. මෙහෙම මම පැත්තකට යනවා. හොඳයි. දැන් ඒ කියන්නේ අපි දැන් කොච්චර කලින් නම් භාවනා කරනවද? මාස 6ක්. කියන්නේ මීට මාස 5කට විතර කලින් තිස්සේ ඔය මාස 5ේ කාල පරිච්ඡේදයේ ඔහොම මොකක්වත් වෙලා නැද්ද? නැහැ. වෙලාම නැහැ. එක දවසක් ගෙද්ද තියුණා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ හඳුනේ හරි. එතකොට ඒ කියන්නේ දැන් අපි තුමු දැන් අපි මේ සිද්ධිය පොඩ්ඩක් අමතක කරලා සක්මන ගැන කතා කළොත් සක්මන කරන විදිහ මට පොඩ්ඩක් කියන්න. වම දකුණ කියලා පටන් ගන්නවා හඳුරන්නේ. එතකොට අර පාය ස්පර්ශ වෙන ගැටෙන තැන බලනවා. හරි. ඒක මොන හරි මෙනෙහි කිරීමක් එක්කද යන්නේ? ගැටෙනවා කියලා දැනෙනවනේ හාමුදුරනේ ඒක. එහෙනම් මුකුත් හිතින් කියන්නේ නැහැ. නැහැ. වම දකුණවත් නොසෝනව තබනවා මොකක්ද කියන්නේ මුලින් වම දකුණ කියලා හිතනවා හාමුදුරනේ. ඊට පස්සේ වම දකුණ එක නැතුව දෙකම ගැටෙන බව තමයි වැඩිපුර තේරෙන්නේ. හරි. ඒ වෙලාවේදී හිතින් මුකුත් කියන්නේ නැතුව හිත නිශ්ශබ්දව දිහා යනවා. යනවා. හොඳයි. ඒ தത്വයට ගන්න කොච්චර වෙලා යනවද? එච්චර වෙලාවක් යන්නේ නැහැ. හොඳයි. ඒ කියන්නේ විනාඩි 10න් වගේ එන්න පුළුවන්. එහෙමයි. හරි. ඊට පස්සේ හිත පිට යන්නේ නැද්ද? සිතුවිලි එනවා හැමදෙරෝනේ. හා. සිතුවිලි කියන්නේ බහුලව කියන්නේ සිතුවිලි එනවා කියන්නේ තමන් දැන් අරව දේවල් දැනෙද්දි හිත වෙන වෙන කතන්දර කිය කී ඉන්නවද සාමාන්‍යයෙන්? හිතට එනවා ඒ උනාට මම ආපහු අතෙන්ට ගන්නවා. අතෙන්ට ගන්නවා. හරි. එතෙන්ට අරගන්න අපි තුමු දැන් සිත පිට ගියා. පිට අර පිට ගිය හිත නැවතත් මේ අරමුණට ගන්න කොච්චර විතර වෙලාවක් යනවද? එච්චර වෙලාවක් යන්නේ නැහැ. නෑ ඊට චුට්ටක් යනවා. <laughs> ඒ කියන්නේ එළියේ පොඩ්ඩක් තප්පර 10ක් විතර තියනවද? එහෙමයි. ටිකක් වෙලා තියෙනවා. ඔව්. දැන් ඕක නිතර නිතර සිද්ධ වෙනවද ඉඳලා හිටලාද ඔහොම වෙන්නේ? ඒ මං අහන්නේ මේ හිත පිට යන එක ටිකක් වෙනවා හොඳයි. දැන් අපි ඔහම දැන් අපි තුමු දැන් ඔන්න ළඟ ළඟ මේ දේ يعني මේ වම දකුණ ඒ දේ කරගෙන ගියා. ඊට පස්සේ දැන් ඔන්න ඒකත් අවශ්‍ය නැහැ කියලා තේරුණා. දැන් ඔන්න දැනෙන දේත් එක්ක යනවා. මෙහෙම යනකොට ඔන්න ඉඳලා හිටලා ඔන්න පිටත් හිත යනවා. එහෙම කාලයක් ගියාට පස්සේද නිකන් ඔය වගේ දැන් ඔය අත්දකින්න දේ අත්දකින්නේ? ඔව් එතකොට පිට යන්නේ හාමුදුරනේ. ඔය වීසි වෙනකොට, දනිස්ස නැවෙනකොට හිත පිට යන්නේ කඩු යන්නෙම නෑ වගේ. හැබැයි ඇවිත් ගන්න බෑ. හරි. ඔව්. මේ කියන්නේ ඇසුත් නියම වැහිගෙන එනවද නැත්නම් කලවර වෙගෙන එනවද එහෙමත් වෙනවද? නෑ. එහෙම නෑ. විසි වෙන ගතියක් විතරයි එන්නේ. විසි වෙනවයි ඇවිදින්න බෑ හැමතැනම දනිස්ස පල්ලෙහාට යන්න යනවා. දනිස්සෙන් නැවෙනවා කකුල. හා හා. ඉඳගෙන භාවනා කරද්දි මොකද වෙන්නේ? ඉඳගෙන හැමතැනනේ තනි අංගම තේරෙන්නේ නැති ගතියට ඇවිල්ලා එකතන හිත ආනාපාන සතියද කරන්නේ. එහෙමයි. හොඳයි. ඒකේ කියන්නේ තමන්ට තේරෙන විදිහට ආනාපාන සතිය කොච්චර විතර එහාට ගිහිලා කියලාද හිතෙන්නේ? මට හම්දුනේ එහෙම තේරෙන්නේ ඉක්මනටම හිත එක තැනකට හොඳයි. එතකොට ඒ කියන්නේ එක්තැන් වෙනවා. දැන් ආනාපානය කරද්දී සිතුවිලි එච්චර එන්නේ නැද්ද? ටිකක් අඩුයි. එන අඩුයි. හොඳයි. මට හිතෙන විදිහට නම් මේ කියන්නේ සක්මනේදී අර ටිකක් වෙලා ගිහිල්ලා හිතේ සමාධියක් හැදීගෙන යනකොට තමයි ඔය ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී සක්මන කරනවා වෙනුවට එහෙම්ම පොඩ්ඩක් හිටගෙන දැන් හිටගෙන ඉන්නත් බැහැනේ එකක් මේ ධන ඉස්සල ප්‍රශ්නේ තියෙනවානේ. ඒ නිසා එතෙන්දී එහෙම්ම වාඩි වෙලා හරි නැත්තම් හිමීට පරයන්කට ඇවිල්ලා පරයන්ක භාවනා කරන එක තමයි හොඳ. ඒ කියන්නේ අපි සක්මන් භාවනාවේදී අපිට සමාධියත් වැඩෙනවා. සතිය වැඩෙනවා වගේම සමාධියත් වැඩෙනවා. සමාධිය වැඩෙනකොට හිත নানা ප්‍රකාර විදිහට තමයි ඒක පෙන්눔 කරන්නේ. සමහරවල් නිකන් කලූර වේගෙන යන වගේ යන සබහායක් තියෙනවා. නැත්තම් නිකන් කය වැනෙන්න වගේ නිකන් අර සමබරතාවය නැති වෙන ගතියක් වගේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඒ කියන්නේ මේ යන ගමන නැත්තම් සක්මන කියන එක හරි රළුයි කියලා Tamanට දැනෙනවා. දැන් හිත කැමති ටිකක් නිකන් ඉන්න නැත්තම් හිත කැමති නතර වෙලා ඉන්න. ඉතින් ඒත් අපි මෙයාව දුවනවනේ. සක්මන් කරනවනේ. ඒක ඒක බර වැඩි ඒ වෙලාවට. දැන් හිතන්න මෙහෙම අපි හිතමු පුංචි දරුවෙක් නිදා නිින්දට යනකොට ඒ දරුවා අපි ඉතින් පොඩ්ඩක් ඔන්න මුලින් හොලවනවා. මෙයා අඬනවා නම් හරමේ පොඩ්ඩක් ඉතින් හොලවලා හිම දැන් මෙයා මේ මේ නලවගත්ත කියලා හිතන්න. දැන් ඔන්න නිින්ද යාගෙන ඉනවා. අපි ආයි හොලවන්න ගත්තොත් ඉතින් නිින්ද යන්නේ නැහැ. ඒ වගේ තමයි මේ හිතත් දැන් තැම්පත් වේගෙන යන්නේ. ඒ තැම්පත් වේගෙන යනකොට අපි ආයේ මේ මේ චලන ඉරියව්ව ගත්තොත් නෑ. විදින ඉරියව්ව ගත්තොත් ඒක ගැලපෙන්නේ නෑ දැන්. ඒ නිසා දැනට තියෙන්නේ ඕකට ඔහොම යන්න අරිනවා අපි තුමු විනාඩි අපි තුමු විනාඩි 30ක් ගියාට පස්සේ Tamanට තේරෙනවා ඕන දැන් හිතේ තැම්පත් භාවයක් එනවා ඔය කියන ලක්ෂණ දැන් පහළ වෙගෙන එනවා යන්න දැන් පොඩ්ඩක් වෙණීගෙන එනවා නැත්තම් ධනහිස් වලින් නැවෙන්න වගේ හදනවා එතෙන්දී පුළුවන් නම් එතනම වාඩි වෙන්න වාඩිලා හේම හිටගෙන ඉන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ හිටගෙන හේම හිතට තැම්පත් වෙන්න ඉඩ දෙන්න කියන ආයි මුකුත් විශේෂයෙන් කරනවා කියලා හිතන්නේ නැතුව එහෙම නතර වුණා. මොකද දැන් මේ වෙනකොට සක්මන හරහා හැදිච්ච සතියක් සමාධියක් තියෙනවනේ. <laughs> ඒකට එහෙම්ම තව වර්ධනය වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. අපිට හිතලා ලොකු දෙයක් කරන්න නැහැ. ඒ එන එන ගැම්මට අපි අපි කරන්නේ පොඩි රුකුලක් දෙන එක විතරයි. අපි කය නිශ්චල කරගත්තා. ඊළඟට නිකන් හුදු බලාගෙන ඉඳීමක් කරන්න. ඊළඟට යා එහෙම්ම තව ටිකක් ගැඹුරට යාමක් කරේ නිකන් හිත තැම්පත් වීමක් කරේ සමාධිමත් වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා සක්මන නතර කළා වාඩි වීමක් හරි හිට ගැනීමක් හරි කරන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. ඔව්. සානස් ඒ වෙලාවට සංසේ ධාතු ගුණනේ වගේ මතුවෙන්නේ කැරකෙන එක වගේ වැටෙන්න වගේ දැන් ඒ වගේ ගති වකලාට අපිට සක්මනේදී එනවා. ඉතින් මේ වෙලාවට සංසේ ධාතු ගුණත් එක්ක ගැටෙන්නේ නැතුව පුළුවන් නම් ඇලෙන්න ගැටෙන්නේ නැතුව සක්මන කොහොම හරි ගෙනියන්න පුළුවන් නම් ඉදිරියට සක්මනේ යන ඉදිරි විපස්සනා ටික දැනගන්න අවස්ථාවක් ලැබෙනා නේද ස්වාමී? ඔව් නෑ මෙතෙන්දී ඇත්තටම ඊට වඩා වෙනස්. මෙතෙන්දී ඇත්තටම අපි ධාතුන ධාතු ගුණ මතුවීම කියන එක විවිධ විදිහට වෙන්න පුළුවන්. අපිට මුලදී ඔන්න තද ගතියක් විතරක් දැනුණා. නමුත් අපි සක්මන ටිකක් කෙරීගෙන යනකොට ඔන්න තව තව ධාතු ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒකත් ඔන්න අපි බල බලා යනකොට නිකන් අපි දෙවැන්නේක් දිහා බලනවා වගේ දැන් මේකට වෙන්න ඉඩ හැරලා රොබෝ කෙනෙක් යනවා වගේ වෙන්න හිටිනවා නිකන් අපි පැත්තකින්නම් බලාගෙන මට්ටමට එන්න පුළුවන්. දැන් මෙතන වෙන්නේ ඒකම නෙමෙයි. මෙතන වෙන්නේ නිකන් හිතේ සමාධියක් දැන් හැදෙනවා. දැන් කටයුත්ත කෙරෙනවා කටයුත්ත කෙරෙද්දි මෙතෙන්දී හිත හිත මේ දැන් චංචල දෙයක ඉන්නව වෙනුවට නැත්තම් මේ විපස්සනා පැත්තකට යනව වෙනුවට එයා කැමති ටිකක් නිශ්චල වෙන්න. ඒ නිශ්චලතාවයක් නිරූපණය වෙනවා අර වගේ සමාධිමත් වීමක් කරහා. එතෙන්දී අපි ආව අවුස්සලා ආයි බලෙන් මේක නැති දෙයක් පෙන්눔 කරන්න යනව වෙනුවට මෙතන පොඩ්ඩක් හිතට තැම්පත් වෙන්න දෙන්නයි තියෙන්නේ. يعني ඇත්තටම අපිට සම يعني සක්මන හරහාත් සමතයත් වැඩෙනවා විපස්සනාවත් වැඩෙනවා. විපස්සනාවට බරගතියක් තියෙනවා. හැබැයි සමතේ වෙන්නත් පුළුවන්. එතෙන්ද ඉතින් අපි ඒක තේරුම් අරගෙන මේ යන පැත්ත මොකද්ද කියලා පොඩ්ඩක් අර ඒක තමයි අපි පොඩ්ඩක් නිරවුල් කරගන්න තියෙන්නේ. ඒ නිරවුල් කරගත්තනම් අපි මේ පැත්තට ඉර දෙන්නයි තියෙන්නේ. ඔව්. හොඳයි. හොඳයි. ඔව්. හොඩකින්. සසනස හැම වෙලෙම මේ දවස්වල සක්මන් භාවනාව කරනකොට එකලා සක්මන අන්තිමේදී නතර වෙනකොට හැම වෙලෙම මාව නතර වෙලා හැමදේම ඉස්සරහට යනවා යනවා වගේ පේනවා. එක්කෝ ඇතුළට ගිලව බහිනවා වගේ. හරි. ගිලා බහිනවා වගේ පේන්න ගන්නවා. ටිකක් වෙලා ඒකත් ඔහේ බලන් ඉන්නකොට නම් මුකුත් වෙන්නේ නැහැ. ඇත්තටම එහෙම පැති තියෙනවා. කියන්නේ සමහර අය කියනවා දැන් අපි අපි යන්නේ නෑ මේ මේ ලනුපැදුරයි යන්නේ කියලා. <laughs> වටේ තියෙන හැම දෙයක්ම ඉස්සරහට යනවා. ඔව් ඔව්. ඉතින් වැටෙන්නේ නැතුව යන්නයි තියෙන්නේ. <laughs> ඒ කියන්නේ අපිට පොඩ්ඩක් නිකන් දිශාමාරු වීමක් වගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි උතන මේ අපි සංඥා මට්ටමෙන් ඔක්කොම ටික අල්ලන් ඉන්නේ. දැන් මමයි ඇවිදින්නේ, අරව ටික නිශ්චලයි, එහෙම කියලා සංඥා මට්ටමෙන් අල්ලන් ඉන්නේ. දැන් ඒ සංඥාවන් එක්තරා අන්දමකින් දුර්වල වීමක්, නැත්නම් ෂය වීමක්, සියුම් වීමක් සිද්ධ වෙනවා. එතෙන්දී පොඩ්ඩක් නිකන් ඔය කියන්නේ අපි යනවා වෙනුවට නිකන් මේ වැලි මලුව ඇවිදිනවා වගේ නැත්නම් වැලි මලුව චලනය වෙනවා වගේ ඒ වගේ දේවල් නිකන් එන්න පුළුවන්. නැත්නම් ඒකෙම තවත් පැත්තක් තමයි ඒ කියන්නේ අපි කය නිකන් මම ඇවිදිනවා කියලා නැත්නම් මම සක්මන් කරනවා කියලා පටන් ගත්තට අන්තිමට එහෙම දෙයක් නැහැ. නිකන් උදු නිකන් ඔහේ චලන රාශියක් ඔහේ සිද්ධ වෙනවා. නැත්නම් නිකන් මේක නිකන් මේ මොකද්ද මේ බයිසිකලයක් පදිනවා වගේ මේක සිද්ධ වෙනවා. නැත්නම් උරුවක් පදිනවා වගේ මේක සිද්ධ වෙනවා. අපිට අපේ හිත මේක නිකන් එක එක විදිහට අර්ථ දක්වනවා. එච්චරම මේ කියන්නේ ඔය ඔස්සේම යන්න අවශ්‍ය නැහැ. කියන්නේ එක්කෙනෙක් අර්ථ දක්වන විදිහ නෙමෙයි තවත් එක්කෙනෙක් අර්ථ දක්වන්නේ. අපේ තියෙන සංඥා මට්ටම් අනුව එක එක විදිහට අර්ථ දක්වනවා. ඒ හින්දා ඔතෙන්දී කරදරයක් නැතුව යන්න පුළුවන් නම් වැටෙන්නේ නැතුව ඒ කියන්නේ දැන් අපි මේ දේ සිද්ධ වුණා දැන් මේකේ පොඩි සංඥා මාරුවක් විතරයි සිද්ධ වුන්නේ හැබැයි ඉතින් යමක් සිද්ධ වෙනවා ඒ ඒ චලන ටික දිහා බලාගෙන ඉන්න හරි හොඳයි. ඔව්. එකතන යනවා. එකතන යනවා කියන්නේ ඒ කියන්නේ කය ඉස්සරහට යන්නෙම නැද්ද? යන්නෙම නැහැ නිකන් එකතන මේ කකුල් දෙක උඩ උඩ යට යනවා වගේ දේවල්. හ්ම්. ඒක ඇත්තටම එක එක මේ කියන්නේ ඔය ආකාර පැත්ත එනකොට ඒ කියන්නේ විවිධ විදිහට වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක ආකාරයක් කියලා නෙමෙයි. මේ දැන් අපේ මුලදී අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම සම්මුති මට්ටමක මම මම සක්මන් කරනවා. මොන මේ තියෙන වම් පාදේ, මේ තියෙන දකුණු පාදේ. අපි ඉතින් අර ඒ සාමාන්‍ය සම්මුති සංඥා මට්ටමින් පටන් ගන්නවා. ඒ සාමාන්‍ය සම්මුති මට්ටමේ යනකොට ඔන්න ටිකක් තව ටිකක් සතිය දියුණු වෙනකොට මේකේ ආකාර සටහන් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ ආකාර සටහන් එක මෙන්න මේ ආකාර ටික විතරයි එන්න පුළුවන් කියලා මේකක් නැහැ. එක එක ආකාර එන්න පුළුවන්. එක එක සටහන් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ කොයි කාවත් ඉතින් ලොකුවට ඉතින් එකක්වත් ග්‍රහණය කරගන්න නැතුව දිගට යන්නයි තියෙන්නේ. ඒ ඒ ඒ ටික ඔන්න පහු කරගෙන ගියාම ඊට පස්සේ තියෙන්නේ අර හුදු බොහොම ප්‍රාථමික මට්ටමේ ධාතු ලක්ෂණ ටිකක් විතරයි තියෙන්නේ. එතෙන්දී අර වගේ විචිත්‍රත්වයක් නෑ. මෙතෙන්දී මේ පොළව ඇවිදිනවය නැත්තම් මම ඇවිදිනවය නැත්තම් ලනු පැඩුව චලන වෙනවයි මොකක්වත් සංඥා මට්ටම නැහැ තියෙන්නේ දැන් දැනීම් රාශියක් මොනවාදෝ දෙයක් කොහෙටද වන්ද දැනෙනවා දැනෙන තැනවත් අහුවෙන්නේ නැහැ කියලා නැත්තම් මොනවාදෝ අපිටම දැනීම් වෙනකොට නැත්නම් චලන රාශියක් තියෙනවා. කයද තමන්ද යන්නේ නැත්තම් මේ අනුපදුරද යන්නේ මොකක්වත් දන්නේ නිකන් චලන රාශියක්. කොහෙටද චලනය වෙන්නේ ඒකවත් ඒ තරම් ඒ කියන්නේ ඇත්තටම අපේ අපි හිතින් දාගෙන හිටිය හුඟක් අර දැන් අපි දෙයක් දැනගන්න නම් ඒකට සාපේක්ෂවනේ අපි අපි ඒ ඒ දේට ඒ දේට අනුරූප තව පැති රාශියක් කරහන මේක අපි අර්ථ දක්වන්නේ. දැන් මෙතෙන්දී අර මේ බොහොම ප්‍රාථමික මට්ටමේ ටිකකට විතරයි අන්තිමට යන්නේ. පටවි ධාතුවේ ඔන්න චලන මේ බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙන ලක්ෂණ ඔන්න හයක් විතර තියෙනවා. තේජෝ වල දෙකයි. වායෝ වල දෙකයි. ඔය වගේ නිකන් බොහොම සියුම් මට්ටමක අන්තිමට ඉතින් ඒ ටික විතරයි. ඉතින් එතෙන්ට එන ගමනේ අපි මැද ඔයක විවිධාකාර දේවල් අත්දකිනවා. කුරංග ළඟට ගියාම හරියයි. <laughs> අද උදෑසන පර්යංකය කය ඊතා සැහැල්ලුව පැවතිනි. ආරම්භයේ සිට හිත කයෙහි පැවැත්වීමට උත්සාහ ගතිමි. ශරීරය ඇතුළතට හිත යොමා සිටීමට හැකිවිය. සිතෙහි විසිරීම් ගති අඩු වී තිබුණි. කයෙහි යම් යම් තද ගති සතියට ලක් කළෙමි. මෙලෙස ටික වේලාවක් සිටීමේදී නොදැනුවත්වම හිස උඩුකය සමග කඩා වැටුණු ස්වභාවයකට පත්වේ. හරියට උඩුකය අඩපණ වී පහතට කඩා වැටේ. මේ සිදුවීමේ ආරම්භය සතහන් කරගත නොහැක. නින්දෙන් අවදි වූ වාසේ නැවත කය සහ හිස කෙලින් කර ගතිමි. එම පර්යංකයේ තුල මෙවැනි හිස කඩා වැටීම් ගණනාවක් සිදුවිය. මේ භාවනාවට කරදරයක් යයි නොහැඟේ. සිත විටින් විට ප්‍රධාන අරමුණ වූ ආනාපානයට ගියත් නැවත නැවත හිස හා උඩුකයෙහි මේ කඩා වැටීම කයෙහි වැගිරීම දැක්කෙමි. මෙම අත්දැකීම කමඨහන් වார்த்தාවට ඇතුළත් කිරීමට සුදුසුයයි සිතමි. උපදෙසක් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔව් ඇත්තටම මේ ඔක ඉතින් එක එක එක අයට එක එක විදිහට වෙන්න පුළුවන්. දැන් අර කලිනුත් කෙනෙක් කිව්වා පොඩ්ඩක් මෙහෙම චලනය වීමක් සිද්ධ වෙනවා කියලා. ඇතම් කෙනෙක්ගේ අර අරමුණේ يعني අරමුණ සියුම් වෙලා අපි අවධානයෙන් ඉන්නකොට කය නිකන් හිස පාත් නිකන් කය කඩා වැටීමක් වගේ වෙන්න පුළුවන්. ඒක Tamanට තේරෙනවා නම් මේක මේ නිදාගෙන නෙමෙයි. මම සම්පූර්ණයෙන්ම මේ දැන් අපි හිතන්න අපි නිදාගත්තාමත් මේ දෙයක් සිද්ධ වෙනවානේ. අපි තුමු නිින්ද ගියා. නැන්ද ගියාමත් නිකන් කෙලින්ම කිරා වැටෙනවා. ඒ කිරා වැටෙන ගතියයි මේ වෙන දේ අතර වෙනසක් Tamanට හොඳටම තේරෙනවා නම් මෙතන මේ කිරා වැටෙනව නෙමෙයි මෙතන මේ මට නිින්ද ගිහිල්ලා නෙමෙයි මම හොඳ අවදියෙන් ඉන්නේ අවදියෙන් ඉඳන්දිත් නිකන් මගේ පාලනයෙන් තොරව ඔන්න කය නිකන් කඩා වැටීමක් සිද්ධ වෙනවා. බෙල්ල නිකන් නැමීමක් සිද්ධ වෙනවා. එහෙමනම් දිගට කරගෙන යන්න. ඒකේ එච්චර ගැටලුවක් නැහැ. ඕක මේ මගහැරලා යාවි. කරදරයක් කියලා තේරෙනවා නම් එහෙම නැත්නම් මේක දිගටම සිද්ධ වෙනවා නම් අපි තුමු මුළු පරයන්කේ වැඩි වෙලාවක් සම්පූර්ණයෙන්ම බෙල්ල මෙහෙම නැමිලම නම් තියෙන්නේ. ඒක අර පොඩ්ඩක් මේ මේ බෙල්ලේ පේශි වලට නහර වලට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා පොඩි ඔය ගැන යම් උපක්‍රමශීලී වෙන්න වෙනවා එක්කෝ පොඩ්ඩක් හේතු දෙලා මේ අපේ නිකන් ගුරුත්ව කේන්ද්‍රය පොඩක් පස්සට එන විදිහට වගේ වාඩි වෙන්න යම් උපක්‍රමයක් යොදන්න එතකොට මේ අපි හිතන්න ඔළුවත් හේත් වෙලා නම් තියලා අපි තුමස් දැන් හාන්සි පුටෝකගේ අපි හේත් වෙලා නම් භවනා කරන්නේ. එතකොට බෙල්ලත් ඔළුවත් හේත් වෙලා නම් තියෙන්නේ. එතකොට කඩන් වැටෙන් වෙන්න කඩන් වැටීමක් වෙන්නේ නැහැ. මොකද අපේ හිසේ බරය දලා තියෙන පිටිපස්සට. ඉතින් ඒ වගේ යම් උපක්‍රමයක් යොදා ගන්න පුළුවන්. ඉතින් ඕක පොඩි කාලයයි නම් ඒ කියන්නේ අපි දුන් තාම ඕක ආවා විතරයි. තාම Tamanට ඒක ප්‍රශ්නයක් වෙලාත් නැහැ. එහෙමනම් තව ටිකක් කොහොම යන්න දෙන්න. සමහරට දැන් මම මගහැරලා මේ කෙටි කාලෙකින් මගහැරලා යාවි. එහෙම නැතුව Taman මේ தත්ත්වය අත්දකින්න නම් දැන් මාස ගාණක් දිගටම පරයන්කේදී සම්පූර්ණයෙන්ම බෙල්ල මෙහෙම කඩාගෙන වැටෙනවා නම් අර වගේ උපක්‍රමයක් අතර කමක් නැහැ. මේ කමටහන පින්බීම පොඩ්ඩක් ආයිත් කියවන්න මම වසර දෙකහමාරක තුනක කාලයක සිට භාවනා කරමි මූලික කමටහන පිම්බීම හැකිලිම වේ ඊටාම හොඳින් සතියෙන් ඒ දෙස බලා සිටිමි සෑම විටම සෑම පිම්බීම හැකිලීමක්ම මුල් විනාඩි 10 තුල අත්දැකීමට හැකිය. ඉන්පසු සමතයට සංසිඳීමකට පත්වේ. ඉන් අනතුරුව කරන කන දෙපස විශාල වශයෙන් වාතය ඇතුල් වෙමින් හෝ කන අගුළු වැටීමක් වැනි දෙයක් අත්දකිමි. ඊටත් වඩා ප්‍රබලව හිස තුල යම්කිසි වෙනසක් අත්දකිමි. එය හරියට මුල් හුස්මට හිස තුල මුළු හුස්මම හිස තුල රැඳී පවතිනවා වැනිය. ඊට පසුව මුළු කයම හිරිගඩු පිපෙනවා, හිරි වැටෙනවා වැනි දැනීමක් ඇතිවේ. ඇති වී විනාඩියකින් පමණ පසු එය නැති වී යයි. ධර්මදේශනාවලට සවන් දීමේදීද මෙම අත්දැකීම ලැබමි. සක්මන් භාවනාව මිනිත්තු 45ක පමණ කාලයක් සක්මන් කළ හැකි වේ. මෙනෙහි කිරීමක් නොකර සතියෙන් ඉදිරිය ඉරියව් දෙස එනම් පාදයේ එසවීම ගෙන යාම තැබීම මෙන්ම දන හිස උකුල චලනයේද අත්දකිමි. මගේ භාවනා ක්‍රමය නිවැරදිද පහදා දෙන්න. ඉදිරියට භාවනා කිරීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වේ. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වේවායි පතමි. තෙරුවන් සරණයි. පොඩ්ඩක් මුල කොටස ආයි පොඩ්ඩක් කියන්න. මම වසර දෙකහමාරක තුනක කාලයේ සිට භාවනා කරමි. මූලික කමඨහන පිම්බීම හැකිලිම වේ. ඊ타මත්ම හොඳින් සතියෙන් ඒ දිස බලා සිටිමි. සෑම පිම්බීම හැකිලීමක්ම මුල් විනාඩි 10 තුල අත්දැකිය හැකිය. ඉන්පසු එය සංසිඳීමකටපත් වේ. ඉන් අනතුරුව කන දෙපස විශාල වශයෙන් වාතයේ ඇතුල් වීමක් හෝ කන අගුළු වැටීමක් වැනි දෙයක් අත්දකිමි. ඊටත් වඩා ප්‍රබලව හිස තුල යම්කිසි වෙනසක් අත්දකිමි. එය හරියට මුළු හුස්මම හිස තුල රැඳී පවතිනවා වැනිය. ඊට පසුව මුළු කයම හිරිගඩු පිපෙනවා, හිරි වැටෙනවා වැනි දැනීමක් ඇති වී විනාඩියකට පමණ පසු එය නැති වේ. ධර්ම දේශනා වලට සවන් දීමේදීද මෙම අත්දැකීම ලැබමි. හරි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මේ ළඟදී දැන් පටන් ගත්ත දෙයක්ද ඕක? හරි. මේ මම හිතන්නේ මෙනු එක මම කතා කරලා තියෙනවනේ ගිය පාරක් කතා කරලා නේද අපි? ගිය පාරට වැඩිය වෙනවා. දැන් මේ මෙහෙම තත්ත්වයක් ඉස්සර තිබුණ නැහැ නේ? තිබුණාද? නෑ ස්වාමීන් වහන්සේ මේ මට මේ හදිසි ශල්‍ය කර්මයක් කළා ඊට පස්සේ මම සම්පූර්ණ කාලෙම භාවනාවට යෙදුවා. ඊට පස්සේ තමයි මේක උනේ. ඒ කියන්නේ ශල්ල කර්මය ඔළුවට සම්බන්ධයිද? නෑ නෑ නෑ. එහෙම මොකක්වත් නෑ. හරි. එතකොට ඒකන මට වැඩිපුර කාලයක් ලැබුණා භාවනා කරන්න. හොඳයි. එතකොට සක්මනේදී මොකක් කරේ වෙනසක්වත් දකින්නවද? සක්මනේ නම් හොඟක් හොඳට සක්මන් කරනවා. මුලදී පටන් ගත්තේ වම දකුණ කියලා දැන් එහෙම ඕනේ හිතම අර යටිපතුලට යනවා. වදින තැන, ඉසවෙන තැන, ගෙනියන තැන එතකොට ওই ධනිස් නැවිලා යන හැටි කුල දෙපැත්තට යන හැටි හැම අත්දැකීමක් බොහොම හොඳට ඒ ඒ ඒ ඒවා බලන බලා යද්දි හිත හිතේ ස්වභාවය කොහොමද? හිතේ ස්වභාවය මුල් විනාඩි 10 නම් හොඳට සක්මන් කරනවා. හරි. ඊට පස්සේ බාහිර සිතුවිලි එනවා. ආව ගමන් තප්පර 10කින් විතර ආපහු දැන ගන්නවා මුලට එනවා. හරි. ඒ වගේ සක්මන විනාඩි 45ක් විතර කරන්න පුළුවන්. හරි. ඉඳගෙන කරද්දී දැන් ඒ කියන්නේ දැන් මේ මුළු කයම හිරිවැටෙන්න කලින් දැන් මේ හිසේ හිසේ මොකද්ද සංවේදනයක් දැනෙනවා කියන්නේ මොකද්ද හිතේ දැනෙන්නේ මට මම නිවැරදිද දන්නේ ස්වාමීනි මට හිතෙන්නේ දැන් හොඳට පිම්බීම හැකිලිම හොඳට අවධානය යොමු කළාම ඒක සංසිඳුණාට පස්සේ කන දෙපැත්තේ නිකන් අගුළු වැටීමක් වාතය සිරවීමක් වගේ නිකන් සද්දේ වෙනසක් වගේ දෙයක් දැනෙනවා නිකන් සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වෙච්ච දෙයක්. ඊට පස්සේ ඔළුව තුල නිකන් මට ඒ වෙලාවට අර සම්පූර්ණම හුස්ම ගැනීමේ හරි පිම්බීමේ හැකිරීමේ මානසිකාරය නිකන් ඔළුවේ තියෙනවා වගේ. ඒක ටිකක් මේ හරි අමුතුයි. ඒක මට ගොඩක්ම කියන්න තේරෙන්නේ ඒක නිකන් ස්වභාවික තත්ත්වයෙන් වෙනස් වගේ නිකන් ඔළුවට තදට ඒක දැනෙනවා. හොඳයි. පිම්බීම හැකිලිම ගැන අවධානය තියාගෙන යනකොට හිතේ තැම්පත් වීමක් සිද්ධ වෙනවද? සම්පූර්ණයෙන්ම සමනය වෙනවා. හිත සම්පූර්ණයෙන්ම සමනය වෙනවා. හොඳයි. ඒ ඒ සමනය වෙලා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පිම්බීම හැකිලිම නොදැනී යනවා. නෑ ස්වාමීන් වහන්සේ යන්තම් දැනිද්දිත් අර අර කෙනවද? අර වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ කණේ ඒ සද්දේ ඒ ඒ ඒතනින් බැහැරමුලා මම මම සමහරලාට අත්දකලා තියෙනවා පිම්බීම හැකිලිම හිමීන් කෙරෙනවා. කෙරෙනවා. හ්ම් හ්ම්. කංගාක් මේ කවර් වෙච්ච තැනකද භවනා කරන්නේ? ඔව් ස්වාමී. එහෙමද? ආ ඒකත් ඇතර මෙතනත් එහෙම පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඇත්තටම දැන් අපි භාවනා කරද්දී හිතේ කියන්නේ මේ හිතේ වර්ධනයත් එක්ක පොඩ්ඩක් වාතාශ්‍රය සහිතව අපිට කරන්න පුළුවන් නම් හොඳක් තියෙනවා. මොකද අපි පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා මේ හොඳට කියන්නේ හුලන් ටිකක් එහෙම වදින මේ මේකේදී ආමේදී ඒක හොඳයි. නැත්තම් මේකේ නිකන් අර දැන් අපේ භාවනාව හරහා නිකන් චිත්ත ශක්තියක් ගොඩනැගෙන ගතියක් තියෙනවානේ මුළු අපේ නිකන් විසිරලා තියුණා නම් චිත්ත ශක්තිය ඒක අපි තුල නිකන් ඒකරාශී වීමක් සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී අපි ඕන්ට වඩා මේ කියන්නේ මේ නිකන් අපි නිකන් හිර වෙච්ච තැනක වගේ භවනා කරන්න ගියාම මේ කන් අගුල් වැටීමක් නිකන් කයේ ම් ගාලා නිකන් මේ හම් සද්දයක් එන ගතියක් වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඉඳගෙන يعني භාවනා කරන තැන පොඩි වෙනසක් කරලා බලන්න. පොඩ්ඩක් ඒ කියන්නේ ගෙදර නිකන් කාමරයක් ඇතුලේ හිර වෙලා මේ මේ ජරවල් ජනෙල් වහගෙන කරනව වෙනුවට පොඩ්ඩක් මේ එළියේ ඉඩකඩ තියෙනවා නම් පොඩ්ඩක් එහෙම තනක් නැස්ති කරලා එහෙම පොඩ්ඩක් බලන්න. මට හිතෙනවා ඒ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේ අපිට ටික ටික සමාධිය මේ වෙනා යනකොට අපි පොඩ්ඩක් අර ස්වාභාවික තත්වයකට විවෘත තැනකට වගේ යන්න මේ මේ සුදුසු වෙනවා. දැන් අපි සක්මනක් වුණත් දැන් මේ ඇතුලේ කරනවා වෙනකොට එළියේ කිරීම තුළ යම් එහෙම තියෙනවා නිකම් පරිසරයත් එක්ක මිශ්‍ර වීමක් එකක්. අනිත් එක අපි තුළ මොකක්වත් මේ ශක්තිය ඒකරාශී වෙලා මේක ඔඩුදුවන ගතියක් වෙන්නේ බොහොම සමබරතාවයක් ගොඩනගෙන අපේ ඇතුලේ. එහෙම සමබරතාවයක් එන්නේ නැහැ අපි අර වගේ හිර වෙලා ඉන්න තැනක කරහම. ඉතින් මට හිතෙනවා එතන වෙන්න පුළුවන් තියෙන ප්‍රශ්නේ හැබැයි. සුමනස ඒ කියන්නේ සක්මන් භාවනා ඉවර කළා දැන් ඔය මගේ ගෙදර එළිය පරිසරය ගොඩක් නිහඬයි. ඒ එළිය බංකුවක් තියාගෙන හරි හොඳයි. ඒක හොඳයි මම හිතන්නේ වඩා හොඳයි. එහෙම නැතුව ගේ ඇතුළට ගිහිල්ලා ඉඳගෙන කරනවා වෙනුවට එහෙම්ම Tamanට පුළුවන් නම් මේ බොහොම පහසු ඉරියව්වකින් අපි දුම් බංකුවක් තියෙනවා. ඒකේ පොඩ්ඩක් හේත් වෙන්නත් පුළුවන්. ඒක හොඳට හේත් වෙලා නිකන් පරිසරයත් එක්ක බොහොම සරලව බොහොම සැහැල්ලුවෙන් ඒකේ වාඩි වෙනවා. වාඩිලා බලනවා පිම්බි මහැකිනීම දිහා. එතනින් මම හිතනවා ওই ප්‍රශ්නේ निराකරණය වෙයි කියලා. එහෙම මෙහෙදි උනත් චුට්ටක් කරලා බලන්න දැන් අද එහෙමත් එච්චරම දැන් හීතලක් නැහැ. දැන් මෙහෙදිත් ආවද? මෙහෙදි ඒක ආවේ නැහැ. ආවේ නැහැ. හරි. මෙහෙදි දැන් ගෙදර කරනවට වඩා මෙතන මේ ඇතුලේ පරිසරය මොකද්ද වෙනසක් තියනවද? ලොකු වෙනසක් තියෙනවා. තියනවද? හා හා. මෙතෙන්දී එන්නේ නැත්තම් මේ විදිහට යන්න දිගට ප්‍රශ්නයක් නැහැ. මේ අතන මම හිතනවා අර අපි නිකන් නිකන් ඇහිරිච්ච ගතියක තියෙද්දි සුදුසු නෑ ඇත්තටම. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස වසර කීපයක් ආනාපාන සතිය සහ සක්මන් භාවනාව වඩන යෝගාවචරයෙක්මි. පරියංක භාවනාවේ මූලික කර්මස්ථානය ඔබ වහන්සේ වදාරන පරිදි ක්‍රමයෙන් සරල වී ඇත. මුලින්ම ආශ්වාස ප්‍රාශ්වාසයේද ඉන් වසරකට පමණ පසු ඉඳ ගැනීමේ ඉරියව්වද තවත් වසරකට පසු ඉරියව්වේ ධාතු ගුණද මූලිකවම භාවනාව ආරම්භ කරන විටම දැනේ. ඉන්පසු එය ක්‍රමයෙන් විකාශනය වී ගෙවි ගොස් නිශ්චල අවකාශයකට පත්වේ. නමුත් මෑතකදී නිශ්චල අවකාශයට පත් වූ පසු අනෙක් කර්මස්ථානද නැවත ඉදිරිපත් වීමට පටන්ගෙන ඇත. ඉරියව්වේ ධාතු ගුණ, තද ගති, බුරුල් ගති දැනෙන විට සම්පූර්ණ ඉරියව්වේ සෙවණැල්ලක් මෙන් ඉදිරිපත් වේ. ආනාපානයේ සෙවණැල්ලක්ද ඇතැම් විට ඇත. ආනාපානය ඉරියව්ව ධාතු ගුණ සියල්ලම සමහර ධාතු ගුණ සියල්ලම සමහර විට ඇත. මේ නිසා ධාතු ගුණ අරමුණු කිරීමටද සිත් නොදේ. ක්‍රමවත්ව විකාශනීය වූ භාවනාව වසර 3ක් තුලදී පමණ දිය වී කිසිම අරමුණක් ගත නොහැකි ස්වභාවයකට පත්ව ඇත. විනාඩි 10ක 15කින් පමණ පසු සිත මේ ස්වභාවයේ දිගටම පවත්වාගෙන යමි. උපදෙස් ඇතොත් ලබා දෙන මෙන් කරුණාවෙන් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔව් කියලා තියෙන හොඳයි. ඒ කියන්නේ අපි අපේ යතන කියන්නේ සුතමේ ඥානයේ වැරද්දක් තියෙන්නේ අඩුපාඩුවක් තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම <clears throat> අපි මුලින් තමයි ඇතන රූප කර්මස්ථානයක් දීලා සතිය දියුණු කළා මේ தත්තර ගන්නෙ. හැබැයි ඊළඟ රූප කර්මස්ථානය ගෙවිලා යනවා. ඒක සම්පූර්ණයෙන්ම අපි තුමු බොඳ වෙලා ගියා. ඊට පස්සේ අපි තුමු ඔන්න වේදනාවක් මතුවුණා. ඊටසේ ඒකත් අපි නිරීක්ෂණය කරනවා. ඒක ඒක ඇතිවීම නැතිවීම ස්වභාවය බලනවා. ඒක විපස්සනා පැත්තකින් ඔන්න ඒකත් වර්ධනය වෙනවා. එතකොට ඒකත් ඔන්න සමනය වෙනවා. ඒක සමනය වුණාට පස්සේ ඔන්න අපි හිතන අපි හිත දිහා බැලුවා. ඊට පස්සේ හිත දිහා බලන් ඉඳද්දී ඔන්න යම් යම් සිතුවිලි එනවා, යම් යම් සංඥා එනවා. ඒකත් අපි තේරුම් ගනිමින් ඒවට අල්ල අහුවෙන්නේ නැතුව ඔන්න අපි ඒකත් යන්න ආරිනවා. දැන් ඔන්න ඒකත් සමනය වෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? අරමුණු එතකොට ඇත්තරම නැතිවීමක් තමයි වෙන්නේ. ඉතින් අරමුණු කියන්නේ අරමුණක් මුලින් අවශ්‍යයි අපිට සතිය පිහිටවන්න. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. හිතට පුළුවන් හිතේ හැකියාවක් තියෙනවා අරමුණකින් තොරවත් සතිමත් වෙන්න. ඒ තත්ත්වෙට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා නම් මෙතන මේ දැන් ඉස්සෙල්ලා නම් මට භවනා කරන්න අරමුණක් තිබුණා. දැන් නිකන් හරි හිස් බවක් තියෙන්නේ මොකක්වත් නැහැ. කො මේ හිතිච්ච අරමුණු ටික නැහැනේ. දැන් සතිය දුර්වලාද නැත්නම් පිරිහිලාද කියලා ඉතින් අපි අර <clears throat> අර්ථ දක්වන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි තේරුම් ගන්න තියෙන්නේ කාතකින් මේ භවනාව හරහා ටික ටික ඒ කියන්නේ දේවල් වල ඇතීම් නැතිීම් ස්වභාවය දැකලා ත්‍රිලක්ෂණේ වැටහිලා එතන හරහා නිකන් අරමුණ ෂේවී යාමක් තමයි සිද්ධ වෙන්නේ. අරමුණේ නිමිති ගන්න බැරි තත්වයකට තමයි අන්තිමටපත් වෙන්නේ. ඒතකොට තමයි අනිමිත්ත පැත්තට හිත <clears throat> මේ ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ. හිතෙන්දී අපි ආයෙත් අරමුණක් මේ අත්‍යවශ්‍ය නැහැ දැන් හිතට. තමන්ට තේරෙනවද මේ தත්ත්වය පවත්වන්න පුළුවන්? මේ தත්ත්වය දැන් ඉස්සෙල්ලට වඩා කලින් සිද්ධ වෙනවා. සක්මනේදිත් මේ தත්ත්ව වෙනවා කියලා Tamanට තේරෙනවා නම් ඒ කියන්නේ අන්න පැත්ත හොඳයි. කාගෙත් දන්නේ මේ ඉදිරිපත් කරේ කවුද? හරිද? ආ. ඒ කියන්නේ මේ දැන් මොකද්ද සුරංගට ඒ කියන්නේ මුලින් මුලින්ට වඩා මොකද්ද වෙනසක් වශයෙන්වත් දකින්නේ? කලින් තිබිච්ච මේ මූලික කර්මස්ථානයේ ස්වාමීන් වහන්සේ ආපහු මේ සංඥාවක් විදිහට මතුවීම තමයි වෙනස තියෙන්නේ. ඒ කියන්නේ දැන් පරයන්කේ වාඩි වෙච්ච ගමන් ඉරියව්වෙත් තද ගති බුරුල් ගති ඒවට තමයි කෙලින්ම යන්නේ ඒකත් ගෙවිලා යනවා ඊට පස්සේ ආපහු කලින් තිබිච්ච නැති ආශ්වාස ප්‍රශ්වාසයේ නිකන් සෙවණැල්ල වගේ දැනෙනවා හහ ඒක නිකන් හැබැයි අර රළු විදිහට නෙමෙයි හරි ඊට පස්සේ කාලයක් ඉඳගන්න ඉරියව්වෙන් තමයි පටන් ගත්තේ පරයන්කය හරි සමහරවිට ඉඳගන්න ඉරියව්වත් ඒ විදිහ සංඥා දැනෙනවා හොඳයි ඒ නිසා අර ඒ කලින් තිබිච්ච මූලික කර්මස්ථාන මතුවීම තමයි උතන වෙනසකට ප්‍රශ්නේ නේද? ඇත්තටම උතන කලින් මූල කර්මස්ථාන කෙසේ වෙතත් ඇත්තටම දැන් අපි මුලදී අරමුණක් දැඩිව අල්ලගෙන දැඩිව ග්‍රහණය කරගෙන ඒක ෂේවීමනේ දකින්නේ. ඒක තමයි ඇති වෙන තින් ස්වභාවය යා ප්‍රකට කරනවා. අපි තුමු යාව වෙන දේවල් වලින් සම්පූර්ණයෙන් අපේ හිත ඈත් කරගෙන මේ තනි අරමුණක් තෝරාගෙන ඒ අරමුණේ විකාශනය අපි දකිනවා. එතකොට එයා ඔන්න පෙන්වනවා අපිට. එයා ඔන්න හට ගන්නවා, වෙනස් වෙනවා, නැතිලා යනවා. ඔන්න ආයෙත් හට ගන්නවා, වෙනස් වෙනවා, නැතිලා යනවා. ඔන්න ත්‍රිලක්ෂණය ටික ටික වැටහෙන්න ගන්නවා. ඕක වෙන්නේ ටිකක් එකතකින් බලවම ගැඹුරු සමාධි මට්ටමකදී. මොකද අනිත් ඒවා ඔක්කොම අමතකයි. දැන් මේ තනි අරමුණක බැහැගෙන ඉන්නේ අපි. දැන් ඒ தත්ත්වය වෙනුවට දැන් මේක ටිකක් මතු පිට වෙන්න ගන්නවා. මතු පිට කියන්නේ අඩු සමාධියකින් වෙන්න ගන්නවා. ඉතින් ඒ ඒකේ වරදක් නැහැ. අපි අපි බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. දැන් විපස්සනාවක් වැඩෙනකොට හිතා ගන්න බැරි තරම් ගැඹුරටම සමාධියත් වැඩේවි කියලා හිතන්න සුදුසු නෑ. සමාධිය වැඩෙනවා. ඒ සමාධිය වැඩෙන්නේ මේ අපි හිතන සමත සමාධිය පැත්තකින් නෙමෙයි. සමත සමාධියේ තියෙනවා ගැඹුරට යනකොට නිකන් ලෝකෙ ටික ටික නිකන් අපෙන් ඈත් වෙලා තව තව අපි නිකන් ඒ තුළම හිර වෙන ගතියක් නේ තියෙන්නේ. අපි දොන්නේ දැන් පළවෙනි දහනේ එක්කෙනෙක් ඉන්නවා. දැන් ඒකේ තියෙනවා අන්න දැන් සාමාන්‍ය පොතේ පතේ විස්තර කරන විදිහට ඔන්න විතක්ක ਵਿਚාර තියෙනවා. කියන්නේ පොඩි පොඩි මේ මේ හැලහැප්පීම් තියෙනවා කියන එකනේ. හොන එක තව ගැඹුරට යනවා ඒකටත් නැති වෙලා. අන්න තවත් හිත ගැඹුරේ තියෙන්නේ. විපස්සනාවේදී එහෙම්මම කියන්නේ එහෙම වෙන පැතිත් තියෙනවා. දැන් අපි තන්න අරමුණකින් තොරව හිත බොහොම අනිසිතව තියෙනකොට එතෙන්දිත් ගැඹුරට යන්න පුළුවන්. එතෙන්දි ගැඹුරු පැත්තට යනවා. දැන් මෙතෙන්දි වෙන්නේ ඊට වඩා වෙනස් නිකන් තමන්ගේ හිත තියෙනවා නිකන් මතු පිට වගේ අරමුණුත් ඔහෙ තියෙනවා. නමුත් එකක්වත් ග්‍රහණය කළත් නැහැ. එහෙමයි. එහෙමයි. ඒ ඒ தත්ත්වේ නම් යන්නේ ඒවත් දන්නේ නැහැ. ඒ නිසා කියන්නේ පැති කීපයක් අතර මතන තියෙන්නේ. ඒ අපි මතු පිට ඉන්නවා එකක්වත් ග්‍රහණය කරන්න හැබැයි ඇත්තට මේ වෙලාවේදී තමයි ඕන තරම් ග්‍රහණය කරන්න අවස්ථාව තියෙන්නේ. එහෙමයි. ඒතකොට ග්‍රහණය කරන්නේ නැත්තේයි. ඒක තේරෙන්නේ නැහැ එපා වෙලා වගේ නිකන් ඒක තමයි. කියන්නේ ඇත්තටම දැන් අපි අපි ගැඹුරු සමාධියක් කරහා ඕක යන්නෙම අපේ හිතේ කෙලෙස් වැඩි නිසානේ. අපි නීවරණ නීවරණ ප්‍රබල නම් අපිට බෑ මේ ගැඹුරක් අල්ලන්න. ඒතකොට අපි පුළුවන් තරම් දැඩි වීරයකින් වාකරික උපක්‍රමයෙන් වන ගැඹුරු සමාධියක් කරහා තමයි අර ගැඹුරට යන්නේ. නමුත් දැන් විපස්සනාවෙන් ටික ටික ටික අපේ හිත හඳුන ගන්න හඳුන ගන්න කෙලස් ටික හඳුන ගන්න හඳුන ගන්න කෙලස් වලට අවස්ථාවක් නොදී ඒක බැහැර වෙන්න බැහැර වෙන්න අර කෙලස් වලින් එන බලපෑම අඩු වෙන්න ගන්නවා. එතකොට අච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. يعني ගැඹුරු සමාධියක ඉන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මේ නිකන් මතු පිට ඉන්න පුළුවන්. මතු පිට ඉන්නවා. එතකොට අර එතකොට හැබැයි බැලුවොත් මේ දේවල් පේනවා. ඒ දැන් හුස්ම ගන්නවා දැනෙනවා, ඉඳගෙන ඉන්න හිටියව දැනෙනවා, සද්දත් ඇහෙනවා. ඒකට අවධානය යොමු කරොත් ඒ ඔක්කොම තියෙනවා. නමුත් අවධානය යොමු කරන්නේ නැත්නම් හිත බොහොම නිස්කලංකව නිකන් ඇතුලේ සමනීයටපත් වෙලා එයාගේ පාඩුවේ ඉන්නවා. ඉතින් ඒකේ වරදක් නැහැ. යන විදිහ හොඳයි. හොඳයි. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව පියවර කිහිපයක් සතිය හොඳින් පාදයේ පිහිටයි විලුඹ ප්‍රදේශයේ තදටත් ඇඟිලි ප්‍රදේශයේ බුරුලටත් පොළව තනකොළ වැදීම හොඳින් දැනේ පියවර කිහිපයකට පසුව සිතට නොයෙක් සිටිවිලි පැමිණියද පාදයේ පොළවට ස්පර්ශයද දැනේ මේ දෙක සමාන්තරව <coughs> එක විටම සිදුවන්නාසේ දැනේ සක්මණේ එක් කෙළවරකට ගොස් හැරෙන විට සිතිවිලි අඩුවේ කකුලේ දැනීම ඊතා නැබත හොඳින් දැනේ. පර්යංක භාවනාව. භාවනාවට වාඩි වී ශරීරයේ පිහිටීම හොඳින් නිරීක්ෂණය කර සිරුර සිහිල් කර සිරුර සිහිල් කර දැනෙන දෙයක් නිරීක්ෂණය කිරීමට බලා සිටින විට සමහර විට උදරයේ පිම්වීම හැකිලිම දැනේ. සමහර විට ආස්වාසය හා ප්‍රාස්වාසය නාසයේ වැදීම දැනේ. මේ දැනීම ඊතා ඉක්මනින් නොදැනී ගොස් නින්දත් නොනින්දත් අතර තත්වයකට පත්වේ. විනාඩි කිහිපයකට 10ක් 15ක් අතර ශරීරයේ වේදනාවක් දැනී එම තත්වයෙන් මිදේ. පසුව විනාඩි 10ක් හෝ 15ක් තුල සිතේ නොඑක් සිතුවිලි තිබුණු නමුත් ඒ කිසිවක් මතක නැත. මම නැවතත් මුල සිට පටන් ගනී. මාගේ මේ අත්දැකීම් ගැන ඔබ වහන්සේගේ අනුශාසනයක් නැඹද නැමද සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මට හිතෙනවා යන විදිය හොඳයි කියලා. මොකද වෙනසක් නොකරනම් හොඳයි. චුට්ටක් මුල ටිකයි කියවන්නකෝ. සක්මන් භාවනාව පරයන්ක භාවනාව පරයන්ක භාවනාව භාවනාවට වාඩි වී ශරීරයේ පීඨීම හොඳින් නිරීක්ෂණය කර සිරුර සිහිල් කර දැනෙන දෙයක් නිරීක්ෂණය කිරීමට බලා සිටින විට සමහර විට උදරයේ පිම්බීම හැකිලිම දැනේ සමහර විට ආස්වාසය හා ප්‍රාස්වාසය නාසයේ වැදීම දැනේ මේ දැනීම ඊතා ඉක්මනින් නොදැනී ගොස් නින්දත් නොනින්දත් අතර තත්වයකට පත්වේ. විනාඩි කිහිපයකට විනාඩි 10ක් මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගේද කියලා? හොඳයි. හරි. අර. කාලයක් තිස්සේ භවනා කරනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දීර්ඝ කාලිනව නිතරම කෙරුන්නේ නැහැ. අවස්ථාව ලැබෙන විදිහට කරනවා හැමතරනේ. එතකොට ඒ කියන්නේ දැන් ඔතන අර නින්දත් නොනින්දත් අතර ඒ ඒ தত্ত্বය කොච්චර කාලයක්ද අත්දැකලා තියෙන්නේ? ඊයේ පෙරේදදාවේ නැත්තම් හැමතරේ කියන්නේ ගොඩක් කාලවලට කියන්නේ මට ගෙදරදී ගොඩක් කාලට කරන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ මොකක් හරි වැඩසටහනකට ආවොත් තමයි කරන්නේ. එහෙම ආපු ගොඩක් අවස්ථාවලදී ඒ தත්තරපත් වෙනවා ගොඩක් ඉක්මනට. හ්ම්. මට මූලිකම ගැටලුවක් වෙලා තියෙන්නේ ඒ කියන්නේ දැන් ඔව් පොඩ්ඩක් ඉන්න. දැන් එතන ඒ தත්ත්වෙටපත් වෙනවා කියන දැන් පින් හැකිලිමනේ කරගෙන යනවා කියලා කියන්නේ නේද? ඔව් එහෙම හඳුරන්නේ මට හරිම කර්මස්ථානයක් නැහැ. මම ඉඳගෙන ශරීරයේ පිහිටීම දිහා හොඳට බලාගෙන ටිකක් වෙලා යනකොට මොකක් හරි ප්‍රකට වෙලා යන දේ තමයි මම බලන්නේ. හරි ඒකමක් නැහැ. අපි දැන් පින්බිම හැකිලිම ප්‍රකට වෙලාවා කියලා. ඒක දැන් ඒක සමනය වෙලාට සමනය වීමේදීද ওই தත්ත්වෙ එන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක සම්මනය වෙන්න ගොඩක් වෙලා යන්නේ මට පිම්බීම හැකිලිම් 3 4ක් ගියාට පස්සේ මට ඒක ගැන කිසිම හැඟීමක් නැහැ. හරි. එතකොට තමයි මම නිින්දත් නොනින්දත් වගේ මේ අවස්ථාව වෙන්නේ. හරි. සක්මනේදී මොකද වෙන්නේ? ඔව් සක්මනේදී ස්වාමීන් වහන්සේ මට කියන්නේ බොහොම පොඩි වෙලාවක් හොඳට හිත මේ පවතින ස්පර්ශයත් එක්ක ආදේ ඒ මම හිතන්නේ පියවර 4ක් 5ක් යනකොටම හිතට එක එක සිතුවිලි එනවා. ඒ සිතුවිලි හොඳටම පැහැදිලි මේ පහුගිය වකවානුවේ වෙච්ච දේවල් තමයි මේ හිතට එන්නේ කියලා. හරි. ඒ සිතුවිලි ආවත් මට පාදයේ ස්පර්ශය හොඳට දැනෙනවා. මම ඒක දිගටම කරගෙන යනකොට يعني අන්තිමට ගිහිල්ලා හැරෙනකොට එතකොට සිතුවිලි ගොඩක් අඩුයි. නැවතත් අර ස්පර්ශය හොඳට දැනෙනවා. يعني හැරෙන තැන්වලදී හොඳට දැනෙනවා. මැද කාලය තුලදී සිතුවිලි පාදයේ ස්පර්ශය දෙකම නිකන් එකට යනවා වගේ තමයි මට දැනෙන්නේ. සක්මනේ වරදක් නැහැ. සක්මන දිගට කරන්න. يعني අපි ටික ටික يعني අරමුණේ හොඳට හිත එකඟ වෙනකොට සිතුවිලි ඔය නිකන් පැත්තෙන් තියෙන එක අඩු වෙලා යාවි. අපි නිකන් නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතන්න නිකන් අපේ අවධානය 100%ක් තියෙනවා කියලා. ඒක අරමුණකට නෙමෙයි. දැන් අරමුණු රසක විසිරලා තියෙනවා අවධානය 100%ක්. දැන් ඕකෙන් අපි උත්සාහ කරනවා ඔන්න මේ දැන් පාදයේ ස්පර්ශයට දැන් අවධානය යොමු කරන්න. අපි හිතමු දැන් 90ක් විසිරලා තියෙනවා 10යි ආවේ. යොමු වුනේ සීට 10යි. එතකොට දැන් යම් ප්‍රමාණයක් සිතුවිලි ඔස්සේ ගිහිල්ලානේ කියන්නේ. දැන් හැබැයි දැන් අපේ අවධානය තව අපි දැන් භාවනාව තව දිගට කරගෙන යන්න යන්න සීට 10 සීට 20 වෙනවා. 20 30 වෙනවා. ඉතින් එහෙම තමයි එකwidehatකින් අර අපේ පූර්ණ අවධානයක් පාදයට එන්න පටන් ගන්න ටිකක් කල් ගිහිල්ලා. එතකොට අන්න සිතුවිලි සෑහෙන්න يعني ඇත්තටම සිතුවිලි තිබුණත් ගාණක් නැහැ. සෑහෙන අවධානයක් මේකේ තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි අත්‍තරම හිත සෑහෙන නිකන් පූර්ණ නිශ්ශබ්දතාවයටපත් වෙලා සිතුවිලි වලින් තොර වෙලා අන්න තනිකර මේ අරමුණේම තියෙනවා. ඒ නිසා යන විදිය හොඳයි. ඒ කියන්නේ නිකන් අර දැනට තේරලා තියෙනවා මෙහෙම ඇතම් වෙලාවට පූර්ණ අවධානයක් මේ පාදයේ තියෙනවා. හැබැයි ඇතම් වෙලාවට මේක නිකන් දෙකට කැඩලා තියෙන්නේ. ඒක ගණන් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. අතන අර මේ නිින්ද යන එක සමහර විට ඒ කියන්නේ දැන් භාවනාවේදී අපිට මේ දැන් අපි තුන් අපි හුඟා කාර්ය බහුල ජීවිතයක් නම් ගත කරන්නේ අනිත් වෙලාවේදී භවනාදී නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒක වෙන්න පුළුවන් ඔය වෙන්නේ. මොකද කියන්නේ අපි සම්පූර්ණයෙන්ම ඉතින් අපේ අපි විවිධාකාර වැඩ රාශියක් එකට කරනවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් කටයුතු එදිනදා කටයුතු වලදී එහෙම කළා දැන් අපි මේ ඒවා ඔක්කොම නතර කළා හුස්ම රැල්ලක් දිහා බලන් ඉඳද්දී අනිවාර්යෙන් මේ අරමුණ හරිම උදාසීන කරන ගතියක් තියෙනවා අපිව. එතකොට ඉතින් අපි අනිවාර්යෙන් නින්දර වැටෙනවා. ඉතින් ඒ නිසා දවස් ගාණක් යනකොට ඒක නැති වෙලා නිින්ද යනවා වෙනුවට මේ ඊටාම උදාසීන ඒකාකාරී අරමුණකත් අවදීන් ඉන්න පුළුවන් ගතිය ඉතින් හදා ගන්න ඕනේ. මට හිතෙනවා මේ මේ தත්ත්වය කියන්නේ ඔයාට දිගට හැම වැඩසටහනකදීම මේ தත්ත්වෙ මත වෙනවද? එහෙමමත් නෙමෙයි හැමදෙන්නේ අද අද අත්දැකීම් තමයි මම ඇත්තටම ලිව්වේ අද උදේ මේ අත්දැකීම් තමයි එතනදී මට මේ මූලිකම තියෙන ගැටලුවක් තමයි හැමදෙන්නේ කියන්නේ මට හරියටම කමටහනක් නැහැ මම මේකෙන්මයි පටන් ගන්න කියලා හරි එතකොට දැන් අර නොන් නින්දත් නොනින්දත් අතර තියෙන කාල පරිච්ඡේදය පහුවෙලා. ඒ කියන්නේ ඒ වෙලාවේ නිදි නැහැ කියලා නම් පැහැදිලි. මොකද නොයෙක් ආකාරයේ සිතුවිලි එන ඔළුවට. කිසිම දෙයක් මතක නැහැ. කිසි පිළිවෙලක් නැති සිතුවිලි. හරි. විනාඩි 10ක් 15ක් හිටියට පස්සේ එකපාරට එක්ක කකුල එකක් මොකක් හරි මොකක් හරි වෙලා ආයි ප්‍රകൃති තත්ත්වයට ආවට පස්සේ ඔව් මුකුත් නැහැ වගේ. ඒ කියන්නේ දැන් මම හුස්ම රැල්ලවත් උදරේවත් ඒක මුකුත් ඔළුවේ නැහැනේ මම මොකක් එක්කද හිටියේ කියලා. හරි. ඊපස්සේ මම ආයි මුලින් ඉඳන් පටන් ගන්න ඕනේ. මම ආයි ඉඳගත්තු ඉරියව්ව හිතලා ආයි එහෙම හිතාගෙන යන්න ඕනේ. ආයි අර තත්ත්වයට එන්න. ගන්න. ඔව් පොඩි වෙනස්කම් ටිකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ වාඩි වෙලා අපි තමයි ඉරියව්වේ හිත පාත්වනවා කියලා. ඒ පවත්තද්දී මුලින් Tamanට දැනෙන්නේ පිම්බීම හැකිලිම නම් ඒ ඔස්සේ ටිකක් දුර යන්න. ඒ කියන්නේ ඊට පස්සේ අපි හිතමු මේක ටිකක් දුර යනකොට ආනාපාන සතිය දැනෙන්න පුළුවන්. එතනට දාන්න දාන්නේ නැතුව මේක ඔස්සේ දිගට යන්න. මේක ඔස්සේ පුළුවන් තරම් මෙයා සමනයටපත් වෙනකම්ම යන්න. පුළුවන් තරම් ෂේ වෙලා ෂේ වෙලා ෂේ වෙලා ගිහිලා හිතන්න දැන් එයා එයා සම්පූර්ණයෙන්ම නැතිම වෙලා ගියා කියලා. ඒ මට්ටමක් වෙනකම්ම මේක ඔස්සේ යන්න. එතකොට මේකේ උපරිම ප්‍රයෝජනය අපිට ලැබිලා තියෙන්නේ. එතකොට අපිටම ආනාපාන සතිය මතුවලා තියෙනවා නම් කියන්නේ මේ කියන දැන් මේ පිම්බීම හැකිනේක සම්පූර්ණ සමනලයටපත් වෙච්ච අවස්ථාවක්. එතකොට ආනාපානෙ මතුවලා තියෙනවනම් ඕන්න එතනට දාන්න පුළුවන්. දාලා ඕන තවත් ටිකක් සියුම් කරගන්න පුළුවන්. හැබැයි ඔය නිින්ද යන මේ ඔය වෙතන එන ඒ අතරමැද අවස්ථාව මම හිතනවා ටිකක් කාලයක් යද්දි මගහැරලා යයි කියලා. එච්චරම ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔව්. හොඳයි. ගරු ස්වාමින් වහන්ස ආනාපාන සතියේදී හුස්ම ගැනීම පිට කිරීම සක්මාන් භාවනාවේදී পায় ඉසවීම තැබීම යන මේ අවස්ථාවන් පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් ලෙස ධම්මානුපස්සීව දකිමින් භාවනාව වඩන අයුරු පහදා දෙන්නේ නම් මැනවි ඔබ වහන්සේට හැකි ඉක්මනින් නිවන් මඟ සාක්ෂාත් කරගන්නට ලැබේවා. තව ප්‍රශ්න උගත් තියෙනවද? අන්තිම ප්‍රශ්නේ. හොඳයි. අපි කියන්නේ ඇත්තටම ධම්මානුපස්සනාවකට එනකොට මේ කියන්නේ කායික වශයෙන් ඔය දේවල් දැනුණාට ඒ ගැන නෙමෙයි අපි ඇත්තටම අවධානය යොමු කරන්නේ හිත හිත දිහා බලන්නයි. ඇත්තටම අපිට ඕනම අත්දැකීමක ස්කන්ධ පහම ඉතින් අත මේ තේරුම් ගන්න පුළුවන්. අපි තුමු දැන් පාදයක් ස්පර්ශ වෙනකොට ඒ දැනෙන අපි සදගතියක් දැනුණා නම් ඒක රූපස්කන්ධයට අයිති. ඊළඟට එතන අපි ඒ දැනෙන දැනෙන දැනීම උපේක්ෂා වේදනාවක් නම් ඒක වේදනා ස්කන්ධයට අයිති. ඊළඟට අපි මේක අපි දු මෙතෙන්ද අපි තේරුම් ගත්තා මේ දැක් දැනුනේ වම් පාදයේ නැත්නම් මෙතන වැලි ගොඩක් තිබුණා මොන හරි අපි එතනේ දාන සංඥා මට්ටම ඊට ආශ්‍රිත සංඥා ටික සංඥා ස්කන්ධයට අයිති. අපි මේක හොඳයි කියලා සලකනවා නැත්නම් මේක උපේක්ෂාවෙන් ගන්නවා නැත්නම් යම් හෝ සකස් කිරීමක් කරා නම් ඒක සංස්කාර ස්කන්ධයට අයිති. ඊළඟට මේ තොරතුරු දැනගන්නා දැනීම් ටික නැත්නම් දැනගන්නා ගතිය ඒ ටික විඥාණයට අයිති. ඉතින් මේ විදිහට හැම හැම අත්දැකීමක්ම එතකොට අපිට මේ ස්කන්ධවල අන්තර්ගතයි. මෙතෙන්දී අපි ස්කන්ධ පහෙන් කොයිකටද අවධානය යොමු කරන්නේ කියන එක තමයි ඇත්තම මේ අපේ භවනාවේදී වෙනස් වෙන්නේ. අපි කායानुපස්සනාවේදී ඔන්න රූප රූපස්කන්ධයට අවධානය යොමු කරනවා. වේදනානු වේදනානුපස්සනාවද ඔන්න වේදනාස්කන්ධයට අවධානය යොමු කරනවා. චිත්තානුපස්සනාවද ඔන්න විඤ්ඤාණස්කන්ධයට අවධානය යොමු කරනවා. ඊළඟට ධම්මානුපස්සනාවේදී සංස්කාර ස්කන්ධයට සංඥා ස්කන්ධයට අවධානය යොමු කරනවා. ඒ නිසා මේ ඔය ටිකේ ඔය ටික කොහොමද තියෙනවා අපි ක්‍රමානුකූලව තමයි ඉතින් ඒ ඒ විවිධ සියුම් සියුම් මට්ටම් වලට අපේ හිතේ සතිය වර්ධනය වීමත් එක්ක ගමන් කරන්නේ. ඉතින් මම හිතනවා තව ටිකක් අපි මේ භාවනා වැඩසටහන යනකොට ඇත්තටම මේ මේකේ භාවනා වැඩසටහනේ මාතෘකා වශයෙන් ඉල්ලලා තියෙන්නේ ආනාපාන සති සූත්‍රයෙන් වැඩසටහන කරන්න කියලා. ඒ කියන්නේ ධර්මදේශනා මාලාව පවත්වන්න කියලා. ඉතින් ඒකෙත් ඇත්තටම බුදුරජාන් වහන්සේ පැති මේ ක්‍රමානුකූලව විග්‍රහ කරනවා. මම හිතනවා ඉතින් ටිකක් ඉස්සරහට යනකොට අපිට මේ දේවල් තව ටිකක් පැහැදිලි වෙයි කියලා. හොඳයි. ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. ඉතින් අපි මම හිතන්නේ පැයකට විනාඩි 20ක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඉතින් මම හිතනවා අපි හුඟක් කතා කළොත් පළවෙනිම දවසේ තවත් ඉතින් විසිරෙනවා. ඉතින් මම හිතනවා අදට ඇති කියලා. <laughs> මේ එහින්ද අපි තව ටිකක් දැන් ආයෙමත් එළියට ගිහිල්ලා තව ටිකක් අපේ සක්මන් භාවනාවේ යෙදෙලා ටිකක් කය නැවතත් නම්මේශීලී කරගෙන ඊළඟ එහෙනම් වැඩසටහනට යමු යමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.